එතකොට සීලේ පතිට්ඨාය නරෝසපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භවයං ආපාපී නිපකෝ භික්ඛු සෝයිමං විජිතේ චතං යනුවෙන් භාගතුන් වහන්සේ නිවන් මඟ පැහැදිලි කරපු මේ ජටා සූත්‍රයේ දේශනාවේ නිවන් මඟ පැහැදිලි කරපු ආකාරය විස්තර විවරණය කරමින් අපේ බදන්ත පුතුගෝසාචාර්යන් වහන්සේ මේ විසුද්ධි මාර්ගයේ රචනා කරනවා විසුද්ධි මාර්ගයේ සඳහන් කරනවා ඒ අනුව නිවන් මඟ ගමන් කිරීමේදී පළමු කොටම සීලය පිරිසිදු කරගත යුතුයි කියන කාරණය. සීලය පිරිසිදු කරගත යුතුයි කියන කාරණය දක්වලා ඒ සීලය අපි විස්තර වශයෙන් බෙදා දක්වමින් බුදුරෝසාචාර්යන් වහන්සේ මේ විෂදි මාර්ගය අපිට නොඑක් නොඑක් විදිහට සීල කතාවක් දේශනා කරනවා. ඒක සීල නිර්දේශය කියලා අපි සඳහන් කරලා තියෙන්නේ. ඒ සීල නිර්දේශය කියන කොටසේ තමයි දැන් අපි මේ සාකච්ඡා කරන අදට අදාළ ආජීව පාරිශුද්ධ සීලේ කොටසත් අපිට අදාළ වෙන්නේ. අපි මේ පාළි විසුද්ධි මාර්ග ග්‍රන්ථය අපි පරිශීලනයට ගත්තොත් 17 වෙනි පිටුවේදී ඉන්ද්‍රිය සංවර සීලය අවසන් වෙලා ඊළඟට නැවත ආරම්භ කරන්නේ මේ ඉදානි ඉන්ද්‍රිය සංවර සීලානන්තරං උත්තේ ආජීව පාරිශුද්ධ සීලේ යනාදී වශයෙන් තමයි අපිට ආරම්භ කරන්නේ. ඒ අනුව ආජීව පාරිශුද්ධ සීලය පිළිබඳවයි අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන මේක ආජීව පාරිශුද්ධ සීලය පිළිබඳව කතා බහ කරන්න ඕනේ කරුණු කාරණා විශාල ප්‍රමාණයක් තියෙනවා. ධර්ම කරුණු විශාල ප්‍රමාණයක් අපිට සාකච්ඡා කරගන්න තියෙනවා. ඒ නිසා අපි තාමත්ම මෛත්‍රී සිතින් යුතුව හැම සියලු දෙනාටම ආරාධනය කරනවා මේ වැඩසටහනට සජීවීව සම්බන්ධ වන අයට ඒ වගේම YouTube නාලිකාව ඔස්සේ මේ වැඩසටහන නරඹන අයට ඒ වගේම සමාජ මාධ්‍ය ජාල සෙසු සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මේ වැඩසටහන නරඹන අයට මේ ආජීව පාරිශුද්ධ ශීලයේ පිළිබඳව විස්තරය ඊටාත්ම මනමින් ශ්‍රවණය කරගන්න මනමින් පරිශීලනය කරගන්න මේ ග්‍රන්ථය අතේ තියාගෙන බලන්න පුළුවන් නම් වඩාත් හොඳයි. එහෙමත් නැත්නම් ඊට අදාළව අපි මේ තිරේ අපි ඉදිරිපත් කරන ඒ ඉදිරිපත් කිරීමත් පරිශීලනය කරගන්න පුළුවන්. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මේ කොටසට අදාළ විශේෂ මාර්ග ග්‍රන්ථි කොටස අපි මේ පින්නතුන්ට අපේ සමූහය ඔස්සේ බෙදලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව මේ කොටස පරිශීලනය කරමින් මේ වැඩසටහන සහ සම්බන්ධ වෙන්න පුළුවන් නම් වඩාත්ම හොඳයි කියලා අපි මතක් කරනවා. ඒ අනුව අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආජීව පාරිශුද්ධ ශීලය කියන කොටසයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ පිළිබඳව අපි සකස් කරලා තියෙන වැඩසටහන බලා ගන්න පුළුවනි හැමෝටම. ඒ අනුව මේ අමතපදම් වැඩසටහන අපි සීල නිර්දේශයේ ආජීව පාරිශුද්ධ ශීලයෙන් පටන් ගන්නවා. අපට විශේෂ මාර්ගයේ පටන් ගන්නේ ඉදානි ඉන්ද්‍රිය සංවර සීලාමන්තරං බුත්තේ ආජීව පාරිශුද්ධ සීලය කියලායි පටන් ගන්න. ඉන්ද්‍රිය සංවර සීලයට අනතුරුව දේශනා කරන ලද ආජීව පාරිශුද්ධ සීලය කියලා. මේ කියන්නේ අපිට මේ සීලය පිළිබඳව සීල ප්‍රභේදය දක්වනකොට ඒ සීල ප්‍රභේදයේදී අපට ඉහතින් කතා කරා මේ චතුර්විධ සීලය ඊටම කෙටියෙන් සඳහන් කරන් තියෙනවා. එයම චතුර්විධ ශීලය ඊටාම කෙටියෙන් සඳහන් කරපු තැන අපට සඳහන් කරා ඉන්ද්‍රිය සංවර ශීලය පැහැදිලි කරලා ඉවර වෙලා මේ දක්වලා තියෙන වාක්‍යයේ යාපන ආජීව හේතු පඤ්ඤත්තානං චන්නං සික්ඛාපදානං වීතික්කමස්ස පුහනා ලපනා නේමිත්‍තිකතා නිප්පේසිකතා ලාභේන ලාභං නිජිකින්සනතාති ඒව මාදීනංච පාප ධම්මානං වශයෙන් පවත්තා මිච්ඡා ජීවා විරති ඉදං ආජීව පාරිශුද්ධ ශීලං කියලායි පටන් ගත්තේ. ඒ අනුව 12 වෙනි පිටුවේ අපි පාලි විශේෂිමා ග්‍රන්ථයේ 12 වෙනි පිටුවේදී <clears throat> මේ සතර වැදෑරුම් සීලය පිළිබඳව කරන පැහැදිලි කිරීමේදී ඊටාම කෙටියෙන් මේ විදිහට උපදේශ වශයෙන් ආජීව පාරිශුද්ධ සීලය සඳහන් කරන් තියෙනවා. ඒ අනුව එතනින් ඉදිරියට දැන් අද අපි මේ කොටස විස්තර වශයෙන් සාකච්ඡා කරන්න යන්නේ ඒකයි ඉදාන ඉන්ද්‍රිය සංවර සීලානන්තරංගුත්තේ ආජීව පරිශුද්ධ සීලය කියලා පටන් ගන්නවා. ඒ අනුව ආජීව පාරිශුද්ධ ශීලයේ අපිට කෙටියෙන් සඳහන් කරන තැනදී සඳහන් කරන්න තියෙන්නේ යාපන ආජීවයේ හේතු පඤ්ඤත්තාන චන්න සික්ඛාපදානං වීතිකමස්ස. ඒ අනුව මේක මේ අපේ PowerPoint එකේ දක්වලා තියෙන එකේ සික්ඛාපදානං කියන වචනය දෙකට කැරිලා තියෙනවා. ඒක සික්ඛාපදානං කියන එක වචනයක්. ඒ අනුව ආජීවයේ හේතුවෙන් පනවන ලද සයදෑරුම් ශික්ෂාපදයන්ගේ වීති ක්‍රමය එක්තරා විදිහකට ආජීව පාරිශුද්ධ සීලයට සීලය කඩකිරීමක්. මේ නිසා පළවෙනිම අපි දැනගන්න ඕනේ මොනවද මේ ආජීවයේ හේතුවෙන් පනවපු ශික්ෂාපද 6 මොනවද කියන කාරණය. ඒ වනුව ඊට අමතරව කුහනා, ලපනා, නීමිත්තිකතා, නිප්පේශිකතා, ලාභේන ලාභන් නිජිකින්සනතා කියලා මෙන්න මේ ආකාරයෙන් මේ ආජීවයේ අපිරිසිදු වෙන ලාමක ධර්ම කිහිපයක් අපිට තියෙනවා සාකච්ඡා කරන්න. ඒ විදිහ තමයි ආජීව පාරිශුද්ධ සීලය අපිට භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන්නේ. ඒ අනුව මොනවද මේ ආජීවයේ හේතුවෙන් පනවපු ශික්ෂාපද 6? ආජීවයේ හේතුවෙන් පනවපු ශික්ෂාපද 6 ආපත්‍ය ස්කන්ධ 6ක් යටතේ තමයි අපිට දක්වලා තියෙන්නේ. ආපත්‍ය ස්කන්ධ 6ක් යටතේ අපිට දක්වනවා පාරාජිකා ස්කන්ධයක්, සංඝාත ශේෂාපත්‍යක්, තුල්ලච්ඡයාපත්‍යක්, පාචිත්‍යාපත්‍යක්, පාදේශනයාපත්‍යක් සහ දුක්ඛතාපත්‍යක් වශයෙන් මේකේ අංකවල වෙනසක් තියෙනවා පොඩි වැරදීමක් තියෙනවා 1 2 3 ඊට පස්සේ 4 5 6 තියෙන්න ඕනේ 5 6 6 කියලා තමයි තියෙන්නේ ඒක බලන අය දැනගන්න කියලා අපි මතක් කරනවා එයනු ආජීවයේ හේතුයෙන් පනවන ශික්ෂාපද 6 අතරේ පළවෙනිම ශික්ෂාපදේ තමයි ආජීවයේ හේතුයෙන් පරාජික ශික්ෂාපදයක් අපිට තියෙනවා ආජීවයේ අපිරිසිදු වෙන පරාජික ශික්ෂාපදයක් ඒ අනුව ඒ පරාජිකා ශික්ෂාපදේ තමයි ආජීව හේතු ආජීව කාරණා පාපිච්චෝ ඉච්ඡාපකතෝ අසන්තං අභූතං උත්තරී මනසදමං විලපති ආපති පාරාජිකස. එතකොට මේ ශික්ෂාපදේ නෙවෙයි අතරම ශික්ෂාපදේ කෙටි අර්ථය තමයි මේ දක්වලා තියෙන්නේ. ශික්ෂාපදේ තියෙන්නේ එහෙම නෙවෙයි යෝකම් වික්කු යනාදි වශයෙන්. එතකොට මෙතන ඊටාම කෙටියෙන් ගත්තොත් එහෙම ආජීව හේතු ආජීව කාරණා. ඒ කියන්නේ ආජීවයේ හේතුවෙන් තමන්ගේ ජීවිතාව හේතුවෙන් පාපිච්චෝ ඉච්ඡාපකතෝ ලාමක ඊර්ෂා ඇතිව පාපිච්ච කියලා කියන්නේ ඒකයි පාපිච්ච කියලා කියන්නේ ලාමක අදහසක්. ඒ කියන්නේ ලාමක අදහස කියන එක අපි දක්වලා තියෙනවා නැති ಗುಣ දක්වනු කැමැති වෙන. තමන් වෙත සත්‍ය වශයෙන්ම विद्यमान වෙන්නේ නැති ගුණයක් අපි ඉදිරිපත් කරලා උත්සාහ කරනවා තමන් තුළ මේ නැති ගුණය තියෙනවා කියලා පෙන්වන්න. අන්න ඒක කියනවා පාපිච්ච භාවය කියලා. ඉච්ඡාපකත භාවය කියලා කියන්නේ ඉච්ඡාව කියලා කියන්නේ ඇත්තටම කැමැත්තක්. එහෙම නැත්නම් ලෝභය. ඒ ලෝභයෙන් මැඩිලා කියන එක තමයි ඉච්ඡාපකර භාවය කියලා කියන්නේ. ඒ අනුව පාපිච්චෝ ඉච්ඡාපකතෝ පාපේච්ඡති ඒ කියන්නේ නැති ගුණ දක්වනු කැමැති ඒ වගේම ඉච්ඡාපකතෝ ඉච්ඡාවෙන් මැඩිච්ච එහෙම නැත්නම් ලෝභයෙන් මැඩිච්ච පුද්ගලෙක් වික්ෂුවක් ආජීව හේතු ආජීව කාරණා තමන්ගේ ජීවිකාවේ හේතුවෙන් ජීව දිවි පැවැත්ම හේතුවෙන් අසන්තං අභූතං උත්තරී මනසතම මුල්ලපති. තමන්ගේ ස්වකීය సంతානයේ අවිද්‍යමාන වන උත්තරී මනස ධර්මයක් තමන් තුළ තියෙනවා කියලා ඉදිරිපත් කරනවා. තමන් තුළ නැති උත්තරී මනස ධර්මය තමන්ට තියෙනවා කියලා පෙන්නනවා. උදාහරණයක් විදිහට තමන්ට ධ්‍යානයකට සංවේදෙන්න බැරි විචුවක් තමන් ධ්‍යානයකට සමවදිනවා කියලා ප්‍රකාශ කරනවා නම් ආජීවයේ හේතුවෙන් ලාමක ආශාවක් ඇතිව පාපීච්ච භාවයක් ඇතිව තමන් තුළ නැති ගුණ දක්වන කැමැතිව තමන්ට නැති ධානයක් තමන්ට තියෙනවා කියලා පෙන්වනවා නම් අන්න ඒ වලට කියනවා උත්තරී මනුස්ස ධර්ම. ඒ තමන්ට අවිද්‍යමාන උත්තර මනුස්ස ධර්මයක් තමන් තුළ විද්‍යමාන වෙනවා කියලා මේ විදිහට ප්‍රකාශ කරනවා නම් සම්පජාන මුසාවාදයක් විදිහට දැන දැන බුරු වීමක් විදිහට කියනවා නම් අන්න ඒ විචුව පරාජිකවටපත් වෙනවා. ඒ නිසා ආජීවයේ හේතුවෙන් පනවපු පරාජික ශික්ෂාපදයක් තමයි මේ උත්තරී මනස ධර්ම පරාජික ශික්ෂාපද කියන්නේ. ඒ අනුව අද වර්තමානයේ ගොඩක් වික්ෂුන් වහන්සේලා කියලා එනී හිටින අය ඉන්නවා අපි රහත් අපි රහත් කියන පිරිසක්. එතකොට නොඑක් නොඑක් විදිහට Taman තුර උත්තරී මනස ධර්ම තියෙනවා කියලා පෙන්වන පිරිස් ඉන්නවා. ඒතර මේ පිරිස් වෙත අපි දැනගත යුතු ප්‍රධාන කාරණයක් තමයි සත්‍ය වශයෙන්ම තමන් වෙත නැති උත්තරී මනුෂ්‍ය ධර්මයක් තමන් වෙත තියෙනවා කියලා බොරු කීමක් වශයෙන් ප්‍රකාශ කරනවා නම් ඒකාන්තයෙන්ම පරාජික ශික්ෂාපදයක් පරාජික අයකටපත් වෙනවා. එතකොට ඒ නිසාම අපි දැකලා තියෙන ප්‍රධාන විශේෂ ලක්ෂණය තමයි සමහර මේ රහත් කියලා කියන බොහෝ දෙනෙක් උපසම්පදා නොවිච්චි සාමණේර ශික්ෂුන්සලා. ඒතර සාමණේර අයට මේ පරාජික ශික්ෂාපදය මේ විදිහට බලපාන්නේ නැහැ. බොරුවක් කීම කියලා කියන එක පරාජිකව තමයි පරාජික ශික්ෂා පදයක් කැඩෙනවා මොසාවාදයකින් සාමාන්‍ය කෙනෙකුට නමුත් නමුත් එයාට නැවත වාරයක් සිල් සමාදන් වෙලා අයසරයක් භික්ෂුව සාමාන්‍යර භාවයේ පිළිටන්න පුළුවන් හැබැයි උපසම්පදා භික්ෂුව මේ තමන් වෙත අවිද්‍යමාන උත්තරී මනුෂ්‍ය ධර්මයක් තමන් වෙත තියෙනවා කියලා ප්‍රකාශ කරලා යම් යම් ආකාරයකින් තමන් වෙත නැති උත්තරී මනුෂ්‍ය ධර්මයක් තමන් වෙත තියෙනවා කියලා ප්‍රකාශ කරලා ප්‍රකාශ කරනවා නම් අන්න ඒ ප්‍රකාශ කිරීම හේතුවෙන් වෙන පරාජික භාවය නැවත වාරයක් ආපහු ප්‍රතිපූර්ණේ කරන්න බෑ ආපහු යථාපත්‍යයටපත් කළ නොහැකිව දක්වාටපත් වෙනවා. එනිසා පරාජික ශික්ෂා පදයක් තියෙනවා ආජීවයේ හේතුවෙන් පනවපු ඒක තමයි මේ තමන් වෙත අවිද්‍යමාන වුණු උපරිම මනස ධර්ම තමන් වෙත විද්‍යමාන වෙනවා කියලා ප්‍රකාශ කිරීම. ඒ වගේම තමයි ආජීව හේතුවෙන් පලවක සංඝාතසේ ශික්ෂාපදයක් තියෙනවා. ඒ තමයි ආජීව හේතු ආජීව කාරණා සංචරිත්තම් සමාපජ්ජති. තමන්ගේ ජීවිකාව හේතුවෙන් තමන් සංචරිතයට පැමිණෙනවා. සංචරිතය කියලා කියන්නේ පණිවිඩ හෝමාරු කියන එක. මෙතනද කියන පණිවිඩ හෝමාරු තමයි ස්ත්‍රී පුරුෂ දෙදෙනෙක් අතරේ පණිවිඩ හෝමාරුවක් කරනවා. ඒ දෙදෙනාගේ එකතු වීම පිණිස. මේ ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ යම්කිසි රහස්‍ය එකතු වීමකට එහෙම නැත්නම් ඒ යම් ආකාරයක ආවාහ විවාහ වශයෙන් හෝ එහෙම නැත්නම් ඊතා කෙටි කාලයකට කරන සේවනයක් මිනිස්සු එකතු කිරීමක් කරනවා නම් ස්ත්‍රී පුරුෂයෙකුත් ඒ ස්ත්‍රී පුරුෂ දෙන්නා එකතු කිරීම වශයෙන් ඉත්‍යාවා පුරිස මත පුරිසස්සම ඉතිමතින් කියන ස්ත්‍රියගේ මතය පුරුෂයාට ගෙනහිලා කියන මේ පුරුෂයාට කැමති මේ ස්ත්‍රිය කියලා. ඒ පුරුෂයාගේ මතය ගිහිල්ලා ස්ත්‍රියට කියන මේ පුරුෂයා කැමති මේ ස්ත්‍රියට කියලා. මෙන්න මේ විදිහට දෙපාර්ශ්වයක් එකතු කිරීමේ පණිවිඩ බුමාරෝ කරනවා. මේකට කියනවා සංචරිතය කියලා. ඒ නිසා ආජීවයේ හේතුවෙන් සංචරිතය යදනවා නම් සංචරිතය කියලා කියන්නේ සංගල්ශීස පැවතක්. ඒ නිසා ඒක ආජීව හේතුවෙන් පනවපු ශික්ෂාපදයකට පත් වෙනවා. ඒ වගේම තමයි තුල්ලච්ඡේ ආපත්‍යයක් තියෙනවා. තුල්ලච්ඡේ ශික්ෂාපදයක් ශික්ෂාපදයක් වශයෙන් තුල්ලච්ඡේ ශික්ෂාපද නැහැ. හැබැයි තුල්ලච්ඡේ අවතකටපත් වෙනවා අර උත්තරී මනුෂ්‍ය ධර්ම ප්‍රකාශ කිරීමේ ශික්ෂාපදය යටතේ. තමන් වෙත නැති අවිද්‍යමාන උත්තරී මනුෂ්‍ය ධර්මයක් තමන් වෙත තියෙනවා කියලා ඍජුවම කියනවා නම් පරාජිතා වෙනවා. නමුත් ඍජුව කියන්නේ නැතුව වක්‍රාකාරයකින් කියනවා. එතකොට දායකයෙකුට කියනවා යෝතේ විහාරේ වසති සෝබික්කු අරහං මොබේ විහාරේ වාසය කරන භික්ෂුව රහතන් වහන්සේ කෙනෙක්. එතකොට තමන් රහතන් කියලා වෙරලා මම රහත් කියලා කියන්නේ නැතුව වක්කාකාරෝ කියනවා දායකයෙකුට නොබේ විහාරේ වාසය කරන භික්ෂුව රහතන් වහන්සේ කෙනෙක් කියලා. අන්න එහෙම කියනවා නම් ඒ අහන කෙනා ඒක තේරුම් ගන්නවා නම් අවබෝධ කර ගන්නවා නම් අන්නේ අවබෝධ කර ගැනීමෙන් මේ භික්ෂුවට තුල්ලච්ඡය ආපත්‍යක් වෙනවා. ඒක තුල්ලච්ඡය ආපත්‍යක් ආජීවී හිතින් පාපු ශික්ෂාපදයක්. ඒ වගේම පස්වෙනි ශික්ෂාපදයක් පාචිත්‍ය ශික්ෂාපදයක් තියෙනවා ආජීව හේතුන් පනවපු ආජීව හේතුන් තියෙන පාචිත්‍ය ශික්ෂාපදය තමයි ආජීව හේතු ආජීව කාරණා වික්ඛු ප්‍රණීත භෝජනානි අගිලානෝ අත්නෝ අත්තාය විඤ්ඤාපත්තා බුද්ධිතිය අපත්‍පාචිත්‍යස යම් කිසි භික්ෂුවක් ප්‍රණීත භෝජන ප්‍රණීත භෝජන තමන්ගේ ආජීවයේ පිණිස තමන් ගිලන් භාවයක් නොමැතිව තමන් පිණිස ඉල්ලගෙන බලතරම නම් පාචිත්‍ය අපත්‍යක් වෙනවා එතකොට මේක ආජීව හේතුවෙන් කරනවා නම් එතකොට ආජීව හේතුවෙන් පරම ශික්ෂා පදයට පත් වෙනවා. ප්‍රණීත භෝජන කියලා කියන්නේ මොනවද? ප්‍රණීත භෝජනයකට අයිති වෙනවා සප්පි නවනීත තේලම් මදුපාන්ත මච්ච මංශ කීර දදි කියන මෙන්න මේ නමය. ප්‍රණීත භෝජන නමයක් තියෙනවා. ප්‍රණීත භෝජන නමයක් තියෙනවා. මොනවද? සප්පි ඒ කියන්නේ ගිතේ නවනීත ඒ කියන්නේ බටර් ඒ වගේම තෙල්, ඒ කියන්නේ තල තෙල් වාගේ තෙල් විශේෂයන්. ඒ වගේම මදු, ඒ කියන්නේ මීපෙන්. ඊට පස්සේ සප්පි, නවනීත, තේල, මදු, පාණිත කියලා කියන උක්සකුරු. ඒ වගේම මච්ච, මච්ච කියලා කියන්නේ මාළු. මාංශ, මාංශ කියලා කියන්නේ මස්. ඊට පස්සේ කීර කියලා කියන්නේ කිරි, දදි කියලා කියන්නේ දී කිරි මත තමයි කිරි. මෙන්න මේ නමයට කියනවා ප්‍රණීත භෝජන කියලා. ඒතර මෙන්න මේ ප්‍රණීත භෝජන නොගිලන් භික්ෂුවකට නොපැවරපු නොපැවරු දායකයෙකුට කියලා ඉල්ලගෙන වරදක් බෑ. එතකොට යම් ප්‍රණීත භෝජනයක් ඉල්ලගෙන වරදනවා නම් ඉල්ලගෙන වරදන්න පුළුවන් තමන්ට පැවරීමක් කරලා දෙන දායක කෙනකින් විතරයි. එහෙන් පැවරීමක් නැති කෙනකින් අපි ඉල්ලගෙන වැළඳුත් ඒ ඉල්ලගෙන වැළඳීම හේතුවෙන් අපිට පාචිත්‍ය අපත්‍යක් වෙනවා නොගිලන භික්ෂුවක්. නොගිලන් භික්ෂුවක් නම් නොගිලන් භික්ෂුවක් කියලා කියන්නේ මේ ප්‍රණීත භෝජන නැතුව ජීවත් වෙන්න ජීවිකාව පවත්වා ගන්න පුළුවන් භික්ෂුවක්. ප්‍රණීත භෝජන නැතුව තමන්ගේ ජීවිකාව පවත්වා ගන්න බැරි ගිලන් මට්ටමක් තියෙනවා නම් එතකොට අපිට ඉල්ලගෙන වැළඳවර ගමන්නේ නොකවරු කෙනකින් උනා. ඒ අනුව නොගිලන් භික්ෂුවක් තමන්ට ආජීවයේ හේතු වෙන්න මේ කිරි ආදී ප්‍රණීත භෝජන තවත් කෙනෙක්ගෙන් ඉල්ලලා වළඳනවා. තමන් පිනිස ඉල්ලනවා නම් විනවනවා කියලා කියන්නේ ඉල්ලනවා කියන එක ඉල්ලලා බලනවා නම් අන්න ඒ වික්ෂුවට පාචිත්‍යාපත්තක් වෙනවා ඒක ආජීවී හිතෙන් පනවපු ශික්ෂාපදයකටපත් වෙනවා ඒ වගේම පාටිදේශනේ ශික්ෂාපදයක් තියෙනවා භික්ෂුණීන් වහන්සේලා දෙසා මේක භික්ෂුන් වහන්සේලා නෙවෙයි තියෙන්නේ භික්ෂුණීන් වහන්සේලා තියෙන්නේ භික්ෂුණීන් වහන්සේලා තියෙනවා ආජීව හේතු ආජීව කාරණා භික්ෂුණී ප්‍රණීත භෝජනානි අගිලාන වර්තන වර්තා විඤ්ඤාපිතා බුද්ධිතිය අපතිපා භික්ෂුණීන් වහන්සේලාට මේ ප්‍රණීත භෝජන ඉල්ලගෙන වැළඳීම කියන එකේ තියෙන පාටිදේශනීය කියන අරමුණ. අපිට නැවැත්යක් යට තියෙනවා පාචිත්‍ය ශික්ෂාපද භික්ෂුන් වහන්සේලා තියෙන 92ක් තියෙනවා. පාචිත්‍ය ශික්ෂාපද 92ට පස්සේ තියෙනවා පාටිදේශනීය කියලා ශික්ෂාපද හතරක්. ඒ වගේ භික්ෂුණීන් වහන්සේලාටත් පාචිත්‍ය ශික්ෂාපද වලට අමතරව තියෙනවා පාටිදේශනීය කියලා ශික්ෂාපද 8ක් තියෙනවා. මේ පාටිදේශනීය ශික්ෂාපද 8 යටතේ තියෙනවා මේ ප්‍රණීත භෝජන නොබිලා නිරීක්ෂණයක් විසින් ඉල්ලගෙන බලනවා නම් පාට දේශනාවකට වෙනවා. ඒකට ඒක ආජීවයේ හේතුවෙන් නම් කරන්නේ. ඒකට ඒක ආජීවයේ හේතුවෙන් තමයි ශික්ෂා පරිපාලනයට පත් වෙනවා. ඒ වගේම තමයි දුෂ්කර ආපත්‍යක් තියෙනවා. ඒ වගේම දුෂ්කර ආපත්‍ය තමයි සූපංවා ඕදනංවා විදානවත්නවත්තා විඤ්ඤාපිත විඤ්ඤති. සූපයක් එහෙම නැත්නම් ඕදනයක්. සූප කියලා කියන්නේ ඒ කාලේ වර්තමානයේ සූප කියන જાතිය භාවිතන ගොඩක් අඩුයි. සූප කියන්නේ ව්‍යංජන නෙමෙයි. එහෙම නැත්නම් සුප්කි සුප් කියන જાතියක් නෙවෙයි සූප කියන්නේ. සමහර කෙනෙක් හිතනවා සූප කියලා කියනවා සුප් කියලා හිතනවා. සමහර කෙනෙක් හිතනවා සූප කියවම් ව්‍යංජන කියලා හිතනවා. එimhe ව්‍යංජන හෝ සුප් හෝ නෙවෙයි සූප කියලා කියන්නේ. මුක්ක සූප, මාස් සූප යන ආදී වශයෙන් සඳහන් කරන අපිට අටකතාවල හම්බ වෙනවා. මේ මුං ආදී ධාන්‍ය වර්ග ටිකක් තම්බල ඝනත ඒකට නිකන් කිරිබත් මට්ටමට සකස් කරලා තියෙනවා. ඒකට ඒක කිරිබතක් නෙමෙයි හාල් නෑ. එතකොට දැන් මුං විතරක් තම්බලා බෙරි කරලා තියෙනවා නම් ඒතර බෙරි වෙච්චි මුං ටික. ඒක නිකන් කිරිබත් මට්ටමට බෙරි වෙලා තියෙනවා. අන්න ඒක සූපයක් බවට පත් වෙනවා. ඒක හදන යම් යම් ක්‍රම ඇති තියෙන්න ඇති අපි වර්තමානයේ අතර මේ ක්‍රම දන්නේ නැහැ. ඒවට තමයි සූප කියලා කියන්නේ. ඕදන කියලා කියන්නේ බත්. ඒ අනුව යම්කිසි භික්ෂුවක් නොබිලන් වෙලා ගිලන් භාවයක් නොමැතිව තමන් පිණිස සූප හෝ ඕදන හෝ ඒ කියන්නේ සූප හරි බත් හරි ඉල්ලගෙන බලනවා නම් ඒ වළඳන භික්ෂුවට දුකලයටපත් වෙනවා. ඒත් ඒක ආජීවී හේතුවෙන් කරන දෙයක් නම් එතකොට ඒක ආජීවී හේතුවෙන් පරමපු ශික්ෂාපද බවටපත් වෙනවා. මෙන්න මේ ශික්ෂාපද 6ට කියනවා ආජීවී හේතුවෙන් පරමපු ශික්ෂාපද 6 කියලා. මේ ශික්ෂාපද 6ේ ව්‍යතික්‍රමණයක් කරනවා නම් ආජීව පාරිශුද්ධ ශීලයේ දුර්වල වෙනවා, අපිරිසිදු වෙනවා. එතනින් එහාට මේ ආජීව පාරිශුද්ධ සීලය එතනින් ඉදිරියට පැහැදිලි කරනවා කොහනා ආදී ලාමක ජීවිකාවන් කිහිපයක් පිළිබඳව සඳහන් කරනවා. කොහනා ලපනා නේමිත්‍තිකතා, නිප්පේශිකතා, ලාභේන ලාභන් නිජිගින්සන පරිකර සඳහන් කරනවා. එතන මොකද්ද මේ කොහනා ආදීන් සඳහන් කරන්නේ? ඒකේ පළවෙනි කාරණය තමයි කොහනා කියන එක අපිට පැහැදිලි කරනවා. කොහනා කියලා කියන්නේ මොකද්ද? ලාභ සක්කාර සිලෝක සම්නිත් සම්නිසිතස්ස පාපිච්චස්ස ඉච්ඡාපතස්ස යාපච්චේ පටිසේවන සංඛා තේනවා සාමන්ත ජප්ති තේනවා ඉරියාපතස්සවා අත්තපනා තපනා සන්තපනා භාග්තිකා බාකුටියන් කුහනා කුහායනා කුහි තත්තං අයං විචිති කුහනා කියලා මේ විදිහට තමයි අපිට මේ කුහනා කියන වස්තුව පැහැදිලි කරන්නේ ලාභ සක්කාර සිලෝක සම්නිත් සම්නිසිතස්ස පාපිච්චස්ස ඉච්ඡාපතස්ස ලාභ කීර්ති මෙන්න මේ දේවල් ප්‍රාර්ථනා කරමින් ලාභ සත්කාර කීර්ති කියන දේවල් ප්‍රාර්ථනා කරමින් පාපිච්චස්ස ඉච්ඡාපකතස්ස පාපේච්ඡෝ ඉච්ඡාවෙන් මැඩුණු ඒ කියන්නේ ලෝභයෙන් මැඩුණු භික්ෂුවකගේ පච්චේ පටිසේවන සංඛාතේනවා පත්‍ය පටිසේදන සංඛ්‍යාත ඕ එහෙම නැත්නම් සාමන්ත ජප්ති තේනවා සාමන්ත ජප්පන වශයෙන් හෝ සාමන්ත ජප්පන කියන වචනේ පැහැදිලි කරනවා සමීප බණන කියලා. ඒ කියන්නේ සමහර දේවල් අපි ළඟින් යන්න කියනවා. මොනවා හරි දෙයක් තමන් හරියට මේ දේ කියනක ළඟින් යන්න කියනවා. අන්න ඒකට තමයි සාමන්ත ජප්ප කියලා කියන්නේ. සාමන්ත ජප්පන වශයෙන් හරි ඉරියාපතස්වා අත්ථපනා තපනා සම්තපනා බාකුටිකයන ආදේශන දාන කරන ඉරියාපත සම්නිසිත වශයෙන් හරි බාකුටිකා බාකුටියම් බාකුටික කියන වචනේ තේරුම මුහුණ හකුලවනවා කියන එක. කුහායනා කුහනා කුහායනා කුහිතත්තම්. ඒකට අපි කියන්නේ කුහක භාවය කියලා. මෙන්න මේකට තමයි කුහනා කියලා කියන්නේ. ඉතින් අපි මේ පිළිබඳව දීර්ඝව සාකච්ඡා කරනවා. ඒ නිසා අපි දැන් මේ වෙලාවේදී අපි හැම වචනයක් පැහැදිලි කරන්නේ නැතුව අපි ඉදිරියට යනවා. මේ හැම පදයක් පිළිබඳව අපි දීර්ඝව සාකච්ඡා කරනවා. කුහනා. එතකොට එතන කුහනා කියන මේ වස්තුවට පස්සේ පැහැදිලි කරන්නේ ලපනා කියලා එකක්. ලපනා කියන වචනේ තේරුම කතා කිරීම සම්බන්ධ දෙයක් කියන එකයි. ලාභ සක්කාර සිලෝක සම්නිස්සිතස්ස පාපිච්චස්ස ඉච්ඡාපකතස්ස යාපරේසං ආලපනා ලපනා යනාදී සසඳක් කරනවා. ලාභ සත්කාර කීර්තිය ප්‍රාර්ථනා කරන පාපීච්ච වූ ලෝභයෙන් මැරිච්ච භික්ෂුවක්. අනුන් පිළිබඳව යම් ආලපනාවක් ලපනාවක් සල්ලපනාවක් උල්ලපනාවක් සමුල්ලපනාවක් මේ විදිහට සඳහන් කරනවා. එතකොට මේ ආලපන සල්ලපන යනාදී වචන පිළිබඳව අපි දීර්ඝව මේ ලපනා කියන නිර්දේශිත කතා කරන නිසා අපි මෙතනදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතන කරුණු ගණනාවක් තියෙන අපේ අපිට දැනගත යුතු ඇත්තටම හරි වැදගත් වෙන කරුණු ටිකක් මේ වචන ඇතුලේ තියෙනවා. මේ කතා කිරීමේ ක්‍රම ආදී පිළිබඳව. ඒවා හරිම රසවත් සමහර කොටසක්. ඒ නිසා අපි ඉදිරියේ විස්තර වශයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. නිමිති කතා කරගෙන අපි නිමිති ප්‍රකාශ කරනවා. නිමිති වශයෙන්. එතකොට ලාභ සත්කාර කීර්තිය ප්‍රාර්ථනා කරන තමන්ගේ ලෝභයෙන් නැදිලා අනිත් අය පිළිබඳව යම්කිසි නිමිත්තක් කරනවා. ඕභාස කර්මයක් කරනවා. ඒක සාමන්ත ජප්පන කියන ලඤ්ඤා කතාවක් කියනවා. මෙන්න මෙහිම දේවල් කරලත් අපේ ආජීවය පිසුදු වෙන්න පුළුවන් කියලා කෙනෙක් බලමු ඉදිරියේදී කොහොමද මේ නිමිති කියලා ප්‍රත්‍ය උපදවගන්නේ ආජීවී අපිරිසිදු වෙන්නේ කියලා අපි ඉදිරියේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. නිප්පේශිකතා කියලා කියන්නේ එක්තරා විදිහකට සමහර භික්ෂුන් වහන්සේලා ඉන්නවා තමන් යම්කිසි ලාභ සත්කාර කීර්තිය බලාපොරොත්තු වෙන අනෙක් අය ගරහලා කතා කරනවා. අනෙක් අයට ආක්‍රෝෂ කරනවා. ඒ විදිහට අනෙක් අයට බැනලා, ගරහා කරලා, ඒ අය පහත් කරලා කතා කිරීමක් තමයි මේ නිප්පේශිකතා කියන වචනේ සඳහන් කරන්නේ. ඒකයි කියන්නේ පරේසං අක්කෝසනා, බම්බනා, ගරහනා, උක්කේපනා, සමුක්කේපනා යන ආදී වශයෙන් සඳහන් කරන එකයි. ඒ වගේම ඊළඟ අවසාන වචනේ තමයි ලාභින ලාභ නිජිකින්සනපා. ලාභෙන් ලාභ නිජිකින්සනපා කියලා කියන්නේ මේ ලාභ සත්කාර කීර්තිය බලාපොරොත්තු වෙන කියනවා ඊතෝ ලද්දා මේ ආමිසං අමුත්‍ර හරති. මේ ගෙදරින් පින්නපාතෙන් කියලා යමක් ලැබුණාම ඒ ගෙදරින් ලැබිච්ච පින්නපාතේ කියලා එහා පැත්තේ ගෙදරට දෙනවා. එහා පැත්තේ ගෙදර දීලා එතනින් තව මොනවා හරි අරගන්නවා. එතනින් මොනවා හරි අරගෙන ඒ දේ ඊළඟ ගෙදරට දෙනවා. මේ විදිහට ආමිෂයෙන් ආමිෂයේ ඒටි ගවීටි පරිේටි. ඉතින් ආමිෂයෙන් ආමිෂය පිළිබඳව යම්කිසි කැමැත්තක්, සෙවීමක්, පරිේෂණයක් නැවත නැවත සෙවීමක් තියෙනවා නම් මෙන්න මේකට තමයි ලාභයෙන් ලාභයෙන් නිජීසනතා කියලා කියන්නේ. නිජි ගින්සනතා කියලා කියන නිජි ගීසනතා කියලා කියන නිජි ගින්සනතා කියන වචනේ තමයි අපේ පාලි පොතේ තියෙන්නේ. නිජි ගීසනතා කියලා තියෙනවා චක්ක සංකායනා මුද්‍රණයේ තියෙනවා. එතකොට මේ වචන දෙක මේ නිසා අපි හරි කියලා තමයි සාකච්ඡා කරන්න වෙන්නේ. මේ අරගන්න වෙන්නේ. ඒ අනුව මෙතනදි සිද්ධ වෙන්නේ එක ගෙදරකින් පින්න පාතයක් කරගෙන සමහරවල් ඊළඟ ගෙදරට ගිහිල්ලා ඒක එයාලා දෙනවා. එයාලා දීලා එතනින් වෙන මොකද කරගන්න. මෙහෙම මෙහෙම තැන් තැන් වල බලනවා දැන් මේ ගෙදරින් පිටපාතේ ලැබුණ මොනවා හරි ඒක එච්චර හොඳ නෑ වාගේ. නිසා ඒක මට නිකන් එච්චර අද වලන්න හිතෙන්නේ නැහැ. හැබැයි ඊළඟ ගෙදරින් මොනවා හරි හොඳට හම්බෙයි කියලා හිතලා අර කාට හරි දෙනවා. දීලා යනවා ඊළඟ ගෙදරට. ඊළඟ ගෙදරට ගිහිල්ලා ඉවරලා බලනවා එතන එතන එකක් හරියන්නේ නැහැ. එතන එක හරියන්නේ නැහැ. ඒක අරගෙන ගිහිල්ලා ඊළඟ ගෙදරට දීලා එතනින් වෙන මොකද කරනවා. මේ විදිහට මේ විදිහට යනවා නම් මේකට තමයි ලාභ හින ලාභං නිජකින් සුතා කියලා කියන්නේ. එතකොට ඒ අනුව කුහනා ලපනා නේමිත්තිකතා නික්කේශිකතා ලාභයෙන් ලාභ නිහිකින්සනතා කියලා මෙන්න මේ විදිහට අපිට කුහනා ආදී ලාමක ධර්ම කිහිපයක් තියෙනවා. ඒ එක එකක් පිළිබඳව දැන් අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එයන මොකක්ද කුහනා කියලා කියන්නේ? ඒ නිසා අපිට මේ පාළිය දක්වලා ඉවර වෙලා ඊට පස්සේ පටන් ගන්නනේ මොකක්ද මේ කුහනා කියන වචනය පැහැදිලි කරනවා. ඊතෝපරං ඒ නිසා අපිට දැන් කුහනා ඉතිආදීසු පාලි කියලා අපිට අපේ පාලි ග්‍රන්ථයේ සඳහන් කරනවා කුහනා ඉතිආදීසු පාලි කියලා. ඊට පස්සේ පාලිය දක්වලා තත් ඒ කුහනා ලපනා ආදී සියල්ලම දක්වලා වලා එතනින් ඉදිරියට තමයි අපිට එනවා ඉමිස්සාපන පාලියා එවමත්ෝ වේදිතබ්බු මේ පාළියේ අර්ථය මෙන්න මේ විදිහට දැනගන්න කියලා ඔන්න අපිට කුහන නිर्देशීතාව කියලා පටන් ගන්නවා. ඒ අනුව මේ පාළියේ අර්ථය මෙන්න මේ විදිහට දැනගන්න කියලා කියන දැනගන්න කියලා ඊට පස්සේ කුහන නිर्देशය ඉස්සලම අරගන්න. මොකද මේ කුහනා කියන ආජීවිය අපිට සිදු වෙන ක්‍රමය. ඒක පැහැදිලි කරලා එතන කියනවා කුහනා කියන නිර්දේශයට ඇවිල්ලා එතන දක්වනවා කුහනා ಜಾති තුනක් පිළිබඳව සඳහන් කරනවා. කුහන නිදේශිතාව, ලාභ සත්කාර සිලෝපසන්නි සිත සාති කියලා ඒ වචනේ පැහැදිලි කරනවා. පාපිච්ච කියලා කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරනවා. ඒ විදිහට කියලා කියනවා. පච්චේ පටිසේ පච්චේ පටිසේවන සාමන්ත ජප්පන ඉරියාපත් සම්නිසිත වශයෙන් මහා නිදේශේ ත්‍රිවිධං කුහනවත්වාගතම්. එතකොට මහා නිද්දේශ පාළියේ තියෙන කුහන වස්තු පිළිබඳව දේශනාවක් අපිට ගෙනහැර දක්වලා කියනවා. මහා නිද්දේශ පාළිය කියනවලු ප්‍රත්‍යපටිසේවන කුහන වස්තුවක් ගැන කියනවලු. සාමන්ත ජප්පන කුහන වස්තුවක් පිළිබඳව කියනවලු. ඉරියාපත sannisita කුහන වස්තුවක් පිළිබඳව සඳහන් කරනවා කියලා කියනවා. එතකොට ඇත්තටම කුහන වස්තුව කියලා කියන එක අපට ආකාර තුනකට තියෙනවා එහෙනම් මොනවද? පච්චේ පරිසේවන කුහන වස්තුවක් තියෙනවා. ඒ වගේම සාමන්ත ජප්පන කුහන වස්තුවක් තියෙනවා. ඉරියාපස් ඉරියාපත සම්නිසිත කුහන වස්තුවක් තියෙනවා. මෙන්න මේ කුහන වස්තු තුන පිළිබඳව අපි වෙන වෙනම සාකච්ඡා කළ යුතු වෙනවා. එයන මොකක්ද පච්චේ පටිසේවන කුහන වස්තුව කියලා කියන්නේ? පච්චේ පටිසේවන කියලා කියනවා පච්චේ පටිසේදන කියලා කියනවා. පටිසේදන කියන එක තමයි වඩාත්ම වැරදි පදේ කියලා මම හිතන්නේ. මොකක්ද ප්‍රතිපටිසේදන කුහන වස්තුව කියලා කියන්නේ? පටිච්ඡේදන කියන වචනේ තේරුම ප්‍රතික්ෂේප කරනවා කියන එක. එහෙමනම් මේ කියන්නේ එක්තරා විදිහකට ප්‍රත්‍ය ප්‍රතික්ෂේප කිරීමේ කුමන වස්තුවක් පිළිබඳව සඳහන් කරන්නේ. ඒතර තමන්ට ලැබෙන සිව්පසය තමන් ප්‍රතික්ෂේප කරනවා. ඒක අපිට පැහැදිලි කරන්නේ කොහොමද? ප්‍රත්‍ය පටිච්ඡේදන කුහන වස්තුව පිළිබඳව සඳහන් කරනවා. යම්කිසි භික්ෂුවක් චීවරාදීහි නිමන්දිතස්ස තදත්තිකස්සේව සතෝ පාපිච්චතන් නිස්සාය පටික්කිපනේන තේජගහපතිකේ අත්තනි සුප්පතිති සද්දේ ඤප්ත්වා. ඒ කියන්නේ සමහර වෙලාවට අපිට දායක මහත්තුරු ඇවිල්ලා දායක මහත්තුරු සිවුරු ආදී නිමන්ත්‍රණය කරනවා. නිමන්ත්‍රණය කරනවා කියලා කියන්නේ අනේ ස්වාමීනි අපි සිවුර පූජා කරගන්න කැමති ඔබ වහන්සේට අපි ආරාධනෙ පිළිගන්න. අපි සිවුර පිළිගන්න කියලා ආරාධනයක් කරනවා. මෙන්න මේ මෙන්න මේ ආරාධනය ලැබිලා ඒ ආරාධනෙ ලැබෙන භික්ෂුව කල්පනා කරනවා පාපිච්චතම් නිස්සාය. තමන්ට ලාමක ඊප්සාවක් ඇතිව ලාමක ඊප්සාවක් කියලා කියන්නේ තමන් තුළ නැති ගුණයක් හෙළිදරව් කරන්න උත්සාහ කිරීම. තමන් තුළ නැති ගුණයක් ඉදිරි ඉදිරිපත් කරන්න කැමැත්තක්. ඒක තමයි පාපිච්ච භාවය කියලා කියන්නේ. මේ පාපිච්ච භාවය නිසා වෙන්න අපිට කියනවා පටික්කිපණයන මේ තමන්ට දෙන්න හදන සිවුරු ආදී ප්‍රත්‍ය ප්‍රතික්ෂේප කරනවා. ඒකර කොහොමද අනේ ස්වාමීනි අපිට වහන්සේට සිවුරක් පූජා කරගන්න පුළුවන්ද කියලා කියන්න කියනවා. මට ඉතින් මේ තියෙන සිවුරු ඇති මට මොකටද ආයේ සිවුරු? මොනවම ගණන් ගෙනියන්නේ මේ මෙහෙට මේ ඕව ගේන්න හිතන හදන්න එපා අපිට මෙච්චර සිවුරු ඕනේ මේ තියෙන ඇති වික්ෂුන් වහන්සේ කෙනෙකුට තුන් සිවුරයි පාත්‍රය තිබුණාම ඇති ඊට වඩා සිවුරු ඕනේ නැහැ මෙන්න මේ ක්‍රමයට අර සිවුර පූජා කරන්න එන අයට පත්‍ය ප්‍රතික්ෂේප කිරීමක් කරනවා. ප්‍රතික්ෂේප කිරීමක් කරලා හැබැයි මේ ප්‍රතික්ෂේප කිරීම කරන්නේ Tamante එක ප්‍රයෝජනවත් භාවයක් ඇති වුණා. ඒ කියන්නේ Tamante මේක ලැබුණා නම් හොඳයි කියන බලාපොරොත්තුව තියෙනවා. තිබිලා ඒක හැබැයි ප්‍රතික්ෂේප කරනවා. එහෙන් ප්‍රතික්ෂේප කරාට පස්සේ අර දායක මහත්මයා කල්පනා කරනවා අහෝ අයියෝ අප්පිච්චෝ නකින්ච ප්‍රතිගන්නතු මිච්ඡති. සුලත්තං වතනෝ අස්ස සචේ අපමත්ත කම්පි කිංචි ප්‍රතිගන්න හේය. අනේ මේ ආරණ වහන්සේ අපිච්චෝ අපිච්චෝ කියලා කියන්නේ අල්පේච්චය. තාම අල්පේච්ච කෙනෙක්. නැකින්චි ප්‍රතිගතතුම ඉච්චි. කිසිම දෙයක් අපි ගෙනිහ පූජා කරන්නතර මොකවත් බාරගන්නේ නැහැ. ඒ නිසා අනේ අපිට මොනවා හරි සුළු දෙයක් හරි පූජා කරන්න ලැබෙන සුලත්තම් වතනෝ අස අපිට ඒක මනා ලැබීමක් වඩපත් වෙනවා. අපි ඊටාම කුඩි දෙයක් හරි කමන්නේ මේ පූජා කරගන්න ලැබෙනවා නම් අපිට ඒක මනා ලැබීමක් වඩපත් වෙනවා. මෙන්න මෙහෙම කියලා හිතලා මේ දායක මහත්වරුන්ට මේ ගෘහපතියන්ට මේ ස්වාමීන් වහන්සේ පිළිබඳව මේ වික්ෂුව පිළිබඳව මනා ප්‍රතිෂ්ඨා මනාව පිහිටපු ශ්‍රද්ධාවක් ඇති වෙනවා. ඒ ශ්‍රද්ධාවක් ඇති වෙලා මේ දායක මහත්වරු කල්පනා කරනවා අපි මොන ක්‍රමයෙන් හරි මේ ස්වාමීන් වහන්සේට මොනවා හරි පූජා කරගන්න ඕනේ කියලා. ඒ නිසා නානා විදේ උපායීහි ප්‍රණීතාන චීවරාදීනි උපරිමතානම් තදනුග්‍රහ කාමතං ඒව ආවීගත්තා පටිග්‍රහණයනච තතෝ භගවති අපි සකටපාරේ උපනාමන හේතු භූතං විම්හාපනම් පච්චේ පටිසේවද සංකාතං කුණවත්. ඔන්න ඔය විදිහට පැහැදිලි කරනවා. ඊට පස්සේ දායක මහතුරු මොනවා හරි උපායක් කරලා බලනවා අනේ කොහොම හරි මේ ස්වාමීන් වහන්සේට මේක අපි පූජා කරගන්න ඕනේ. පූජා කරගන්න ඕනේ කියලා කල්පනා කරලා ප්‍රණීත සිවුරු ආදී කියන්නේ වඩාත් හොඳ සිවුරු ආදී ගෙනල්ලා කොහොම හරි කරලා පිළිගන්නම සහ කරනවා. ඉතින් ඒ වෙලාවේ අර ස්වාමීන් වහන්සේ බණක් කියනවා. ඉතින් අනේ ඉතින් මේ මේ මට මේව අවශ්‍යතාවයක් නැහැ. හැබැයි මේ පූජා කරන නොබලට යම්කිසි පිනක් රැස් කරගන්න ලැබෙන්නේ නැහැ. මම මේක පිළිගත්තේ නැත්නම්. ඒ නිසා මේක පිළිගන්නවා කියලා මෙන්න මේ ක්‍රමයට පිළිගන්නවා. පිළි අරගෙන ඊට පස්සේ ඉතින් ගැල් පිටින් ගේනේවත් පිළිගන්නවා. ආන් එහෙම යම් කිසි විදිහකට කුහක භාවයෙන් යුතුව ප්‍රත්‍ය ප්‍රත්‍ය ප්‍රතික්ෂේප කිරීමේ කුහක භාවයක් තියෙන. ඒක ප්‍රත්‍ය ප්‍රතික්ෂේප කරනවා ප්‍රතික්ෂේප කරලා ඒක තුලින් උත්සාහ කරනවා ඊට වඩා වැඩිපුර ප්‍රත්‍යාර ගන්න. අන්න එහෙමනම් ඒකට කියනවා පච්චේ පටිසේදන පුහුණු භාවය කියලා. එතකොට මේ පච්චේ පටිසේදන පුහුණු භාවය අපිට මහා නිදේශපාලියේ විස්තර කරනවා. මහා නිදේශපාලිය මේක පැහැදිලි කරන ආකාරය අපිට දක්වලා තියෙනවා. ඒක දීර්ඝ පාළියක්. ඉතින් ඒ නිසා අපි සිංහල පරිවර්තන දක්වන්න උත්සාහ කරේ නෑ. වුත්තම්පි චේතම් මහා නිදේශයේ කියලා මේ 18 වෙනි පිටුවේ අපිට ඒ කාරණේ දක්වනවා. කොහොමද මහා නිදිස්පාලිය මේක පැහැදිලි කරලා තියෙන්නේ කියලා බැලුවොත් ඉද ගහපතිකා බික්කුන් නිමන්තෙන්ති චීවර පින්ත පාත්සේනාසන ගිරාණපච්චේ බේසජ්ජ පරිකාරේ. ඉතින් මේ ශාස්ත්‍රයේ වික්ෂුවක් සිවුරු පින්ඩපාත සේනාසන ගිලානප්පත්තේ කියන මේ මේ පිරිකර වලින් ඔන්න ගෘහපතික වෙල නිමන්ත්‍රණය කරනවා ආරාධනය කරනවා සෝ පාපිච්චෝ ඉච්ඡාපකතු අත්තිකෝ. ඉතින් ඒ වික්ෂුව පාපිච්චා භාවයෙන් යුතුව ඒ කියන්නේ Taman තුළ නැති ගුණ පෙන්වන්න කැමැත්තෙන් ඉච්ඡාවෙන් මැරිලා ලෝභයෙන් මැරිලා ඒක අත්තිකෝ ඒක අවශ්‍ය පුද්ගලයෙක් බවට පත් වෙලා චීවර පින්ඩපාත සේනාසන ගිරාණපච්චේ වේසජ පරික්කාරාණං බිහියෝ කම්මිතං පාදාය වඩාත් වැඩියෙන් මේ ප්‍රත්‍ය ලබා ගැනීමේ බලාපොරොත්තුෙන් චීවරම් පච්චක්කාත සිවුරු ප්‍රතික්ෂේප කරනවා පින්ඩපාතම් පින්ඩපාත ප්‍රතික්ෂේප කරනවා සේනාසන ප්‍රතික්ෂේප කරනවා ගිලානපත්ති දේශජ්‍ය පරිස්කාර ප්‍රතික්ෂේප කරනවා සෝ ඒවමහ ඉතින් මේ වික්ෂ මෙන්න මේ විදිහට කියනවා බණක් කියන කොහොමද කිං සමනස්ස මහත් කියන කීවරෙන ඒතං සාරුප්පංජං සමනෝ සුසානාව සංකාර කූටාවා පාපනිකාවා නද්දකානි උච්චනිත්වා සංඝාටින් කප්පාදාරේ මේ භික්ෂුවකට සමනස්ස භික්ෂුවකට මහා නර්ග සිවුරු වලින් වඩාත් වැඩි අගයක් සහිත සිවුරු වලින් මොකටද මොකටද භික්ෂුනාගට මෙච්චර වටින සිවුරු ඒ සංසාරුප්පඤ්ඤං සමනෝ සුසානාව සංකාර පුතාවා පාපිකාව මේ සොහනකින් හරි එහෙම නැත්නම් කසල ගොඩකින් හරි එහෙම නැත්නම් රෙදි කඩයක් ළඟ ඉස්සරහා විසි කරපු රෙදි වලින් හරි නන්තකානි උච්චනිත්වා ඒ කියන්නේ රෙදි කැබලි තෝරගෙන ඇවිල්ලා සංකෘතික අත්අදහරිය සිවුරක් කරලා දරා ගන්නවා නම් ආන්න ඒක තමයි ඒ සංසාරුපංගන් එක තමයි වික්ෂෝපේ සාරූපය වෙන්නේ. මෙතනදී මෙතනදී අපි කියන්න ඕනේ දැන් අපිට සමහර වෙලාවට මේ වගේ දේශනාවක් අහුවම හිතනවා එහෙමනම් මේ සිවුරක් හදාගන්න මේ තැන් තැන් වලින් එකතු කරපු රෙදි කෑලි තමයි පාවිච්චි කළ යුත්තේ කියන අදහසක් අපිට එන්න පුළුවන්. එතකොට අතීතයේ භික්ෂු බුදුරජාණන් වහන්සේ කාලේ මේ පාංශුකුල සිවුර අපිට අනුදැනෙද්දී මේ தත්ත්වයේ තිබුණා නොඑක් නොඑක් තැන් වලින් එකතු කරගත්තු සිවුරු කොටස් තමයි එකතු කරලා සිවුරු සකස් කරගන්නේ. හැබැයි ඒ කාලේ මේ සිවුරු රෙදිවල ඒ කාලේ පාවිච්චි කරපු රෙදිවල විශේෂයක් තියෙනවා හැම රෙද්දක්ම බොහෝ වෙලාවට සුදු පාටයි. ඒතර හැම කෙනෙක්ම ගෘහපතීන් පවා තමන් යම්කිසි සලුවක් පාවිච්චි කරනවා නම් ඒ සලුව ගොඩක් වෙලාවට සුදු පාට සලුවක් තමයි පාවිච්චි කරන්නේ. මේ නිසා තැන් තැන් වලින් අපි රෙදි කැබලි එකතු කරගන්නවා නම් ඒ රෙදි කැබලි හැම එකක්ම සුදු පාටයි. ඒ සුදු පාට රෙදි කැබලි ටික එකතු කරලා ගානකට කඩ කපලා මහලා සිවුරක් හදාගත්තා. මුළු සිවුරම සුදු පාටයි. ඒ සුදු පාට සිවුර ඊට පස්සේ පඳු පොවලා අරගෙන සුදුසු කැපසරුප් ආකාරයකට වර්ණ සකස් කරලා ගත්තා. හැබැයි ඒ අදහස වර්තමානයේ අරගෙන අපි වර්තමානයේ නොයෙක් නොයෙක් ක්‍රෙඩිට් එකේ එකතු කරලා සිවුරක් මහන්ඳ ගන්නවා නම් ඉතින් එතනදී අපි දැනගත යුතු මේ හැම සිවුරු රෙදි කෑල්ලක්ම එක පාටක රෙදි කෑල්ල වීමයි. එන්නතු පාට පාට රෙදි කෑලි එකතු කරලා සිවුරක් මහනවා නම් ඒ මෙහිම ඒ සිවුර පාවිච්චි කරන්න බෑ අපිට. අපිට විනය තියෙනවා ශික්ෂා කරයක්. පණ්ඩු පලාස වර්ණය පාවිච්චි කරන්න එපා කියලා. පණ්ඩු පලාස වර්ණය කියන එක එතනදී පැහැදිලි කරනවා. පණ්ඩු පලාස වර්ණය කියලා කියන්නේ නොඑක් නොඑක් වර්ණවල එකතුවක් කියලා. ඒක හරියට නිකන් අපි ගත්තොත් එහෙම අපි අර කියන්නේ චීත්තරෙදි කියලා කියන්නේ චීත්තරෙද්දක් කියලා කියන්නේ නොඑක් නොඑක් පාට තියෙන දෙද්දක්. බතික්‍රදී හිම් තියෙන සමහර නොයෙක් නොයෙක් පාට තියෙනවා. මෙන්න මේවා තමයි මේ පණ්ඩු පලාස වර්ණ කියලා කියන්නේ. මේ පණ්ඩු පලාස වර්ණ කියන වර්ණය වික්ෂුණස්ත අකටයි. ඒ කියන්නේ නොයෙක් නොයෙක් වර්ණ එකට එකතු වෙලා තියෙන සිවුරක් අකටයි. දැන් පණ්ඩු පලාස කියලා කිව්වහම අපි පණ්ඩු පලාස කියන එක ඩික්ෂනරි එකෙන් බැලුවොත් තියෙන වෙන කතාවක්. ඒ කියන්නේ ගහින් ඉදිල වැටෙන කොළයක් කියලා තියෙන පණ්ඩු පලාස කියලා. ඒකට කාටාරේ තියෙන පුළුවන් පණ්ඩු පලාස වර්ණය කියලා කියන්නේ ගහකින් ඉදිල වැටෙන කොළේ කොළයක පාටනේ. එහෙමනම් කහ පාට වගේ පාටක් නේ. මේ කියන්නේ කියලා. නෑ එහෙම නෙමෙයි. පණ්ඩු පලාස කියලා කියන්නේ ගහින් ඉදිල වැටෙන කොළේ තමයි. හැබැයි ගහින් ඉදිල වැටෙන කොළයක් අපි ඉතාලම හොඳට සියුම්ව බැලුවොත් මේක එක පාටක් නෙවෙයි. පාට එක එක පාට තියෙනවා. ඒතර අනිත් එක ගහෙන් ඉදලා පැත්තන කොළ හැම එකක්ම කහ පාට නෑ. ඒක ගහක සමහර ඒවා රතු පාටද ඉදලා වැටෙනේම තියෙනවා. සමහර ඒවා කහ පාට වැටෙනේම තියෙන මේ විදිහට නොයෙක් නොයෙක් වර්ණ තියෙනවා. ඒ නිසා පණ්ඩු පලාස වර්ණය අකටයි කියන එක අපි සඳහන් කරේ නිසා ඒ අර්ථ කතා විනිශ්චයන් අනුව තමයි අපි සඳහන් කරේ කවුරුන් නැත්නම් අපේ චෝදනා කරයි පඬු පලාස් කියලා තියෙන්නේ ඩික්ෂනරි වලම මේ තියෙන්නේ වෙන කතන්දරයක් නෙමෙයි ස්වාමීන් වහන්සේ වෙන එකක් නෙකියවි කියලා. ඒ නිසා මම මේ අතිරේක පැහැදිලි කිරීමක් කරේ. එතකොට ඒ නිසා අපි නොඑක් නොඑක් රෙදි කෑලි එකතු කරලා සිවුරක් මහ ගන්නවා නම් ඒ හැම රෙදි කෑල්ලක්ම එක වර්ණයක විය යුතුයි කියන එක තමයි විනයානුකූල භාවය අපිට පැහැදිලි වෙන්නේ. නමුත් දැන් මේ අපි කතා කරන්න ගියේ වෙනස් කාරණයක් භික්ෂුවක් මෙන්න මේ මේ විදිහට ගෘහපතින්ට කියනවා මේ භික්ෂුන් වහන්සේට මේ වටිනා සිවුරු අවශ්‍ය නැහැ. මොකටද වටිනා සිවුරු? භික්ෂුන් වහන්සේ කෙනෙකුට සාරුප්‍ය වෙන්නේ සෝහනකට ගිහිල්ලා රෙදි කෑල්ලක් අරගෙන පහළ ගොඩකින් රෙදි කෑල්ලක් අහුලගෙන රෙදි කඩ ඉස්සරහට ගිහිල්ලා ඉවරලා රෙදි කෑලි අහුලගෙන මෙන්න මේ අහුලගත්තු රෙදි කෑලි වලින් සිවුරක් හදාගනවනම් ඒක තමයි භික්ෂුවකට කැප වෙන්නේ කියලා කියනවා හොඳ වෙන්නේ කියලා කියනවා ඊට පස්සේ කරන කිං සමනස මහක් කියන පින්ඳ පාතනේ මේ මහානාගේ පින්ඳ පාත මොකද භික්ෂුණත් මේ රස්වාසෝරු ගෙනල්ලා මොකද පූජා කරන්නේ ශ්‍රමණේකට භික්ෂුවකට ගැලපෙන්නේ ගිහිල්ලා වරලා ගෙයින් ගෙයින් පිටපාතේ ගිහිල්ලා වරලා ලබා ගන්න මේ ආහාරය. එහෙම නැතු මේ මහා නර්ග රස ආහාරස්මසූල් ගෙනලා පූජා කරන එක හොඳ නැහැ කියලා මම ප්‍රතික්ෂේප කරනවා. කිං සමනස මහග්ගයන් සේනාසනේන මහා නර්ග වූ සේනාසන වලට භික්ෂුන් වහන්සේලා භික්ෂුන් වහන්සේලා සාරුක්‍ය වෙන්නේ රුක්කම රුක්කමෝල කියන්නේ. එහෙම නැත්නම් අබ්බෝසි අබ්බෝකාස් කියන්නේ. ගහක් යටයි භික්ෂුන් වහන්සේ කෙනෙක් ඉන්නේ කියලා තියෙනවා කියලා මෙන්න මේ විදිහට කියනවා. කිං මහග්ගේන කිං සමනස්ස මහග්ගේන ගිලානපච්චේ බේසජ්ජපයික්කාරණ මේ භික්ෂුන් වහන්සේ මෙච්චර ගිලන්පස බෙහෙත් පිළිකර මොකටද භික්ෂුවකට සාරූප්‍ය භාවයටපත් වෙන්නේ පූතිමුත් වෙනවා හරියට කණ්ඩේන හරියට කී කණ්ඩේන ඕසදා කරේද පූතිමුත් බෙහෙසජ්ජේ දැන් පූතිමුත් බෙහෙසජ්ජේ කියන කොටත් වැරදි අදහස් තියෙනවා පූතිමුත්තේ කියලා කියන්නේ මේ ස්වමුත්‍ර කියලා තමන්ගේ මුත්‍රාව කියලා ඒක වැරදි අදහසක්. ඒ වැරදි භාවයේ මොකද්ද කියන එක අපිට සාධක සහිතව කරලා ගන්න පුළුවන්. ඊට අදාළ සාධක සහිතව අපි සකස් කරපු ලිපි පවතින. ඒ නිසා පූර්ණමුක්ත කියලා කියන්නේ ස්වමුත්‍රා නෙවෙයි. ස්වමුත්‍රා කියලා කියන්නේ ඖෂධයක්ද නැද්ද කියන කාරණේ මම දන්නේ නැහැ. ඒක මම පිළිබඳව ඒ පිළිබඳව පරිශන කරලා නැහැ. නොඑක් නොඑක් අය සෝමුත්‍ර පිළිබඳව පරිශන කරලා තියෙනවා. ඒකට ඒ කරපු පරිශන හරිනම් ඒ වගේ කියපු කාරණා හරිනම් සෝමුත්‍ර කියලා කියන්නේ ප්‍රතිකාරයක් වෙන්න ඇති. මම අහලා තියෙන ආයුර්වේදයේ මේ සෝමුත්‍ර ප්‍රතිකාර ක්‍රම තියෙනවා කියලා. ඒ නිසා ඒක වෙනම කතාවක්. පූතිමුත්ත කියලා කියන්නේ අර්ථ කතාගත විනිශ්චය යනවා. පූතිමුත්ත කියලා කියන්නේ අලුත් හෝ පරණ හෝ ගවමුත්‍ර කියලා සඳහන් කරනවා. ඒකට කූති මුත්‍ර කියලා කියන්නේ ඇත්තටම ගව මුත්‍ර කියලා කියන එක. කූති මුත්තන්ති පුරාණස්සච අපුරාණස්සච සම්බස්ස ගෝමුත්තස් ගෝමුත්තස්සේ තන්නානෝ. පැරණි වෙච්ච වෙන්න පුළුවන් අලුත් වෙන්න පුළුවන් ගව මුත්‍ර වලට නමක් තමයි මේ කූති මුත්‍ර කියලා කියන්නේ. එමත් නැත්නම් හරීට කී කන්දේන හරීට කී කියලා කියන්නේ අරළු වලට. ඒකට වික්ෂුවක් කියනවා මේ ගිලන්පස බෙහෙත් පිළිකර මහා මාර්ග වටිනා ගිලන්පස බෙහෙත් පිළිකර මොකටද භික්ෂුවකට භික්ෂුවකට අවශ්‍ය වෙන්නේ භික්ෂුවකට සාරූප්‍ය වෙන්නේ මේ ගවමුත්‍ර ටිකක් එහෙම නැත්නම් අරලුකරක් විතරයි භික්ෂුවකට ඖෂධයක් සාරූප්‍ය වෙන්නේ ඒ නිසා ඒකයි කරන්න ඕනේ මෙන්න මේ විදිහට කතා කරනවා ඒ වගේම තමයි එහෙම කියලා ඉන් එහාට සදුපාදාය ලූකං චීවරං ධාරේති ඊටාම රූක්ෂ සිවුරක් කරනවා සමහර ලාවට කෑලි කෑලි එකතු කරලා මහගත්තු රූක්ෂ සිවුරක් කරනවා. ඒක ගොඩක් බරයි සමහර වෙලාවට. දරාගන්න අමාරුයි. බැලූ බැලමට කෙනෙකුට හිතනවා මේ ස්වාමීන් වහන්සේ බොහෝම අල්පෙච්චයි කියලා. ලෝකම් පින්ඩපාතම් පරිපුඤ්ජති. තාම රූක්ෂ පින්ඩපාතයක් පරිහ මේ වළඳනවා. තාම සුළු දෙයක් එක්ක වළඳනවා. සමහර වෙලාවට ප්‍රණීත භෝජන ආදියක් පළදන්නේ නැහැ. ලෝකම් සේනාසනම් පරිසේවති. තාම රූක්ෂ සේනාසනයක් පරිහරණය කරන මේ සේනාසනය ඊටාම කියන්නේ ඊටාම අපහසුයි සමහර වෙලාවට ඉන්න බලන කෙනෙකුට හිතන මෙතන කොහොමද ඉන්නේ කියලා ඒ තරම් රූක්ෂ සේනාසනයක් පරිහරණය කරනවා. සමහර වෙලාවට ඊටාම කුඩා කුටියක් නැටි ගහක් කුටියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පොල්ලතු ටිකක් සෙවිලි කරගත්තු දැනක් වෙන්න පුළුවන්. ඒ වගේ තැනකට වෙලා ඉන්නවා රූක්ෂ සේනාසනයක් කියලා මේ මහාග සේනාසන අපිට අවශ්‍ය නැහැ. ගහක් යට ඉන්න කියලා තියෙන්නේ මේ විදිහට. ලෝකම් ගිලාන පච්චේ බේසජි පරික්කාරම් පච්චේ රූක්ෂ ගිලන් පසාවි පරිහරණය කරනවා. ඒ අයට තමේනං ගහපතිකා ඒවං ජානන්ති අයං සමනෝ අප්පිච්චෝ සම්පිට්ඨෝ පවිත්තෝ අසංසට්ඨෝ ආරද්ධ විරිය දුතෝ ආදෝ. ඉතින් මේක දකින ගෘහපතීන් හිතනා මේ භික්ෂුන් වහන්සේ කියලා කියන්නේ අල්පේච්ඡයි. මේ භික්ෂුන් වහන්සේ බොහොම සන්තුෂ්ටයි. තාම ලද දෙයින් සතුටු වෙන කෙනෙක්. මේ භික්ෂුන් වහන්සේ පවිවිත්තයි. ඒ කියන්නේ විවේකීට ඇලුණු කෙනෙක්. අසංසට්ඨෝ ගෘහයන් ගෘහපතීන් සමග ගෘහස්ත පුද්ගලයන් සමග සංසප්ත වාසය කරන්නේ නැහැ. නැත්නම් වෙනත් භික්ෂුන් වහන්සේලා සමග එකට එකතු වෙලා පල්ලි ගෙහිලා වාසය කරනද බොහොම එකලාව ඉන්න කෙනෙක්. ආරද්ධ විරියෝ නිවන් දකින්න වීරිය අරමු කෙනෙක්. දුතවාදෝ දූත ගුණ පිළිබඳව දුතාංග පිළිබඳව ගුණ කියන දුතාංග රකින්න කෙනෙක්. මෙන්න මේ විදිහට හිතනවා. එහෙම හිතලා මේ ගෘහපති කට්ටියකින් කැමති ඉනේ අතරම තමන්ට පිනබෙරි කරගන්න තමන්ට පිනබෙරි කරගන්න කැමති නිසා ඒ අය මොකද කරන්නේ විහිළු විහිළු නිමන්තිට කීවර පින්දපාත සේනාසන ගිලානපච්චේ බේසජ පරිකාරී. ඒතර මේගොල්ලෝ වැඩි වැඩියෙන් දැන් මේ ප්‍රතික්ෂේප කරන්න කරන්න හිතනවා අනේ මේ ස්වාමීන් වහන්සේට අපිට සිවුරක් පූජා කරගන්න තියෙනවා නම් පුදුමාකාර පිනක්. ඇයි උන්වහන්සේ සිවුරක්වත් ගන්නයි? ඊටාම අල්පේච්චයි. ඊටාම අල්පේච්චයි කියලා කියන්නේ ගුණ අතින් ඊටාම ඉහළයි කියලා හිතනවා. ඒතර මෙන්න මේ වික්ෂුන් වහන්සේලා පැහැදෙන යම් දේවල් තියෙනවා. ඒතර ඇත්තටම අපිට මතක් වෙන අවිධර්ම පිටකයේ ওই පුද්ගල පුද්ගල පඤ්ඤාති ප්‍රකරණේ සඳහන් කරනවා වික්ෂුන් වහන්සේලා පැහැදෙන දේවල් පිළිබඳව. ඒතර තියෙනවා රූපප්පසන්නා රූපප්පමාන අරූපප්පසන්නා කියලා රූපේ ප්‍රමාණ කරන රූපයට පැහැදෙන අය ඉන්නවා. ශබ්දප්පමාන ශබ්දප්පසන්නා ශබ්දේ ප්‍රමාණ කරන ශබ්දයට පැහැදෙන අය ඉන්නවා. ධම්මප්පමාන ධම්මප්පසන්නා ධර්මයේ ප්‍රමාණ කරන ධර්මයට පැහැදෙන අය ඉන්නවා. ඔය හැම කෙනාටම වඩා වැඩිපුර ඉන්නවා කියන ලෝකප්පමාන ලෝකප්පසන්නා රූක්ෂ දෙයට පැහැදෙන අය. තාම කළු පාට සිවුරක් පෙරව ගන්නවා. පින් සිරප් දෙකක් කවදාකවත් දැකලවත් නැත්තම් මේ කකුල් දෙක. ඊට පස්සේ යනකොට ගොටුවක්ක් හරි මොකක් හරි දෙයක් අරගෙනමයි යන්නේ. කවදාකවත් කුඩයක් වගේ දෙයක් පාවිච්චි කරන්නේම නැහැ. සමහර වෙලාවට පයින්මයි යන්නේ බස් එකක්වත් යන්නේ. එහෙමත් වික්ෂුන් වහන්සේලා සමහර වෙන්නවා. ඒත් මෙන්න මේවා දැකලා මිනිස්සු මේවට පැහැදෙනවා. ඒකයි කියන්නේ ලෝක ප්‍රමාණ රූප ප්‍රසන්න කියන රූක්ෂ දෙයට පැහැදෙනවා සමහර වෙලාවට. අන්න එහෙම පැහැදිලා හිතනවා අනේ මේ ස්වාමීන් වහන්සේට සුළු දෙයක් හරි අපිට පූජා කරගන්න තියෙනවා නම් ඒක ගොඩක් ලොකු පිනක් වඩපත් වෙනවා. ඒ නිසා අපි කොහොමද පූජා කරගන්න කියලා කල්පනා කරගෙන ගිහිල්ලා නැවත නැවතත් නැවත නැවතත් ගෙනහිල්ලා සිවුරු ආදී හදාගෙන ගිහිල්ලා කියන අනේ ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් මේක පිළිගන්නකෝ කියලා ඉතින් ආරාධනා කරනවා. එහෙම කරාම ඉතින් අර ස්වාමීන් වහන්සේ උන්වහන්සේගෙන් කුහක භාවයෙන් මේ දේවල් ටික කරන්නේ. ඒ නිසා උන්වහන්සේ බණක් කියනවා. තින්නම් සංකීර්ණ තින්නම් සම්මුඛී භාවා සද්දෝ කුලපුත්තෝ බහුම් පුඤ්ඤම් පසවති. ඉතින් කරුණු තුනක් එකට එකතු වුනහම සදහවත් කුලපුත්තේ බොහෝ පිංගස්පත් වෙනවා. සද්ධාය සම්මුඛී භවෝ ශ්‍රද්ධාවත් භාවේ මුණ ගැහුනහම සද්දෝ කුලපුත්තෝ බහුම් පුඤ්ඤම් පසවති. ශ්‍රද්ධාවත් භාවේ නිසාවේ ශ්‍රද්ධාවත් කුලපුත්‍රයා බොහෝ පිං රස කර ගන්නවා. දෙය්‍ය ධම්මස්ස සම්මුඛී භාවා සබ්දෝකුල පුතෝ බොහොම පුණ්‍යම් පසෝති. දෙය්‍ය ධර්මයේ එහෙම නැත්නම් දානෙට දෙන්න තියෙන දේ තමන්ට පූජා කළ යුතු වස්තුවක් ලැබුණහම සදහවත් කුල පුත්‍රයා බොහෝ පින් රස බොහෝ පින් රස කර ගන්නවා. දක්ෂිනීයානම් සම්මුඛී භාවා සබ්දෝකුල පුතෝ බොහෝ පුණ්‍යම් පසෝති. දක්ෂිනීය පුද්ගලයන් මුණ ගැහුනහම ඒක හේතුවෙන් මේ සදහවත් කුල පුත්‍රයෝ බොහෝ පින් රස කර ගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට බණක් කියනවා. මේ කෙනෙකුට සදහවත් කුල පුත්‍රයෙකුට බොහෝ පින් රැස් වෙන්නේ කරුණු තුනක් එකතු වෙනවා. මොනවද? ශ්‍රද්ධාව ලැබෙන්න ඕනේ. ඒ වගේම දෙය ධර්මයක් තමයි තියෙනවා. පූජා කරන දෙයක් තියෙනවා. ඒ වගේම මේක පිළිගන්න දක්ෂිනීය පුද්ගලයෙක් ඉන්න ඕනේ. මේක පිළිගන්න සුදුසු පුද්ගලයෙක් ඉන්න ඕනේ. ඉතින් කියන තුම්හාකං චේවායන් සද්ධාති නුඹ නුඹට ශ්‍රද්ධාව තියෙනවා. කොහොමද ශ්‍රද්ධාව පිළිහිලා තියෙනවා? දෙය ධම්මෝච සංවිජිත නුඹට දැන් දෙන්න දේවලුත් තියෙනවා. හැබැයි උඹලට ශ්‍රද්ධාවක් තිබිලා දෙයයන් දෙය ධර්මයක් තිබුණායි කියලා වෙනකස් කරගන්න ලැබෙන්නේ නැහැ මම වාගේ පිළිගන්න කෙනෙක් හිටියේ නැත්තම්. ඉතින් මම මේ දේ මංගාවට ඇවිල්ලා සිවුරක් පූජා කරනකොට මම මේක පිළිගත්තේ නැත්තම් නොබලත් ඉන්නේ පරිවාහය වෙනවා. ඒ හින්දා මට මේක අවශ්‍ය නැහැ. හැබැයි නොබලට අනුකම්පාවෙන් නොබලට අනුග්‍රහය පිණිස මම මේක පිළිගන්නේ කියලා ඉතින් සිවුරු පිළිගන්නවා. ඉතින් එතන ඉඳලා මිනිස්සු මොකද කරන්නේ? මිනිස්සු බොහෝ බොහෝ සෙයින් කියනවා ගැල් පතන් පුරවගෙන සිවුරු අරගෙන අරගෙන ඔක්කොම පිළිගන්නවා Tamanට ඉතින් මේව අවශ්‍ය නැහැ නමුත් පූජා කරන කට්ටියන්ට අනුග්‍රහයක් නිසා මම මේක පිළිගන්නේ කියලා. ඒතර බොහෝ පින්ඩපාත කියන බොහෝ සේනාසන බොහෝ බෙහෙත් පිළිකර මේව අරගන්නවා. මෙන්න මේ විදිහට අරගෙන යම් ආකාරයක කුහක භාවයක් තියෙනවා නම් මේක තමයි කියන්නේ පච්චේ පටිසේවදන සංඛාතං පූර්ණවත්ව කියලා කියන්නේ. තේසා ප්‍රත්‍ය ප්‍රතික්ෂේප කිරීම සංඛ්‍යාත පුහන වස්තුව මෙන්න මේ විදිහට සඳහන් කරනවා. දෙවන පුහන වස්තුව තමයි සාමන්ත ජප්පන කුහනාව. සාමන්ත ජප්පන කුහනාවක් තියෙනවා. සාමන්ත ජප්පන කියලා කියන්නේ සාමන්ත ජප්පන කියන වචනේ පැහැදිලි කරන අපිට ඉදිරියේ මේ විශේෂ මාර්ගයෙන් සඳහන් කරනවා සාමන්ත ජප්පන කියලා කියන්නේ සමීප බණන කියලා කියනවා. සාමන්ත ජප්පන කියලා කියන්නේ සමීප බණන කියලා අදහස් කරනවා. එනිසා ළඟින් යන්න කතා කරනවා. හරියට ඍජුව කියන්නේ නැහැ. හැබැයි ළඟින් යන්න කතා කරනවා කියන එක. ඒක කියන්නේ පාපිච්චස්සේව 57 උත්තරිමනස ධම්මාදිගම පරිදීතන වාචාය සතහත්තා විම්හාපන. විම්හාපන කියලා කියන්නේ මිනිස්සු විශ්මයටපත් කරනවා කියන එක. එතකොට පාපිච්චස්සේව 57 තමන් ලාමක ඊක්ෂාවක් තමන් තුළ නැති ಗುಣ දැක්වීමේ අවශ්‍යතාවයක් ඇතිව උත්තරී මනස ධම්මාත්මම පරිදීපන වාචාය තතහත්තා විම්හාපන තමන්ට තමන් වෙත නැති උතුරු මිනිස්කම් තියනවා වාගේ පෙන්වමින් ජනතාව විශ්මයටපත් කරනවා. ආන්තිකනවා. සාමන්ත ජපන සංඛ්‍යාතර කුණවස්තු කියලා. ඒතර තමන් වෙත නැති උත්තරී මනුෂ්‍ය ධර්ම තමන් වෙත තියනවා කියලා ඍජුව කියන්නේ නැහැ. කියන්නේ නැතුව ඊට ළඟින් යන වචන කතා කරනවා. ළඟින් යන වචන කතා කරලා අර මිනිස්සු විශ්මයටපත් කරනවා. අනේ මේ ස්වාමීන් වහන්සේ මේවා ගුණයක් තියෙන කෙනෙක්ද කියලා විශ්මයටපත් කරනවා. අන්න ඒකට කියනවා සාමන්ත ජපන කුණවස්තු කියලා. මහානිදේශපාලි සාමන්ත ජපන කුහනාව පැහැදිලි කරන ආකාරය සඳහන් වුණා. තත්ත කතමන් සාමන්ත ජපන කුහනපත්තු මොකද්ද මේ සාමන්ත ජපන කුහන වස්තුව කියලා කියන්නේ? සඳහන් කරනවා ඉදේකච්ඡෝ පාපිච්ඡෝ ඉච්ඡාපකතෝ සම්භාවනාදිප්පායෝ. එතකොට මේ මේ ශාසනයේ සමහර භික්ෂුවක් ඉන්නවලු සම්භාවනාදිප්පායෝ පාපිච්ඡෝ ඉච්ඡාපකතෝ අර කියපු විදිහටම තමන් හිත නැති ගුණ පෙන්වීමේ කැමැත්තෙන් ලෝභයෙන් මැරිලා සම්භාවනා දිප්පහයෝ තමන්ව අනෙක් අය තමන්ව සම්භාවනාවට පාත්‍ර කරයි කියන බලාපොරොත්තුෙන් යුතුව මේ විදිහට කියන සම්භාවනා බලාපොරොත්තුකින් යුතුව ඒවං මංජනෝ සම්භාවිස්සතිටි මට මේ විදිහට ජනතාව මට දරු කරයි කියලා ආර්ය ධර්ම සංනිසිත වාචම් භාෂිතේ ආර්ය ධර්මයක් ඇසුරු කරලා වචනයක් කියන මොනවද ජෝ ඒව රූපං චීවරං ධාරේති සෝ සමනෝ මහේ සක්කෝති වන්ති යම්කිසි භික්ෂුවක් ඉතින් මේ මේ වගේ සිගුරක් දරනවා ඒ ශ්‍රමණය මහේසාක්කේ මහේසාක් කියන වචනේ අදහස් කරන්නේ මහා අනුභවය කියලා කියන එක. ඒ කියන්නේ උත්තරීය මනස ධර්ම අධිගමනයකින් යුතුයි කියලා කියන එක. උත්තරීය මනස ධර්ම කියලා කියන්නේ ඇත්තටම ධ්‍යාන මාර්ගඵල ආදී මේවා තමයි උත්තරීය මනස ධර්ම කියලා කියන්නේ. උතර සඳහන් කරන මේ උත්තරීය මනස ධර්ම සහිත පුද්ගලයෙක්ගේ කියලා පෙන්වන්න උත්සාහ කරනවා. ඒකට කවුරු හරි මෙන්න මේ වාගේ සිවුරක් දරනවා නම් ඉතින් ඔන්න ඒ කෙනා ඉතින් මේ බොහොම මහේශාක්‍ය කෙනෙක්. බොහොම මහානුභාව. ඉතින් එහෙම කියලා තමන් අර යම් කිසි ආකාරයක ධ්‍යානයක් හෝ මාර්ගඵලයක් හෝ එහෙම නැත්නම් වෙන යම් ආකාරයක වෘද්ධියක් හෝ යමක් තියනවා කියලා පෙන්වන්න උත්සාහ කරනවා. ඒකයි කියන්නේ කවුරු හරි මේ වාගේ සිවුරක් දරනවා නම් ඉතින් උන්වහන්සේ ලේසි පාඩුවක් නෙවෙයි. එහෙම නැත්නම් යෝ යෝ රූපම් පත්තම් පාත්‍රයක් ලෝහතාලකම් ලෝහ තැලිය ධම්මක ධම්ම කරණම් නෙවෙයි ධම්ම කරකම් මේක මේ චක්ක සංගායනාවෙන් අපි අරගත්තේ ධම්ම කරණම් කියලා තියෙන්නේ නමුත් ධම්ම කරකම් තමයි හරි ඇත්තටම මම දන්නේ තරමින් පරිස්සාවනම් පෙරහණය ධම්ම කරකේ කියලා කියන අපි මේ වතුර පෙරා ගන්න ඒත් පාවිච්චි කරන උදාරණය කුංචිකම් කායබන්ධන මේ කුංචික කියන්නේ යතුරු කායබන්ධනේ කියන්නේ ඉනපටි උපාහන කියලා කියන්නේ සෙරෙප්පු මෙන්න මේවා ගැන කියලා කියන මෙන්න මේවා තියෙනවා නම් මේවා දරනවා නම් ඉතින් ඒ වික්ෂුන් වහන්සේ ඉතින් ලේසි පාසු කෙනෙක් නෙවෙයි කියලා කියනවා. යස්ස යෝරුක උපජ්ජහයෝ ආචාර්යව ඉතින් යම් කිසි වික්ෂුවගේ මෙන්න මේ වාගේ උපාධ්‍යයන් වහන්සේ කෙනෙක් ඉන්නවනම් මේ වාගේ ආචාර්යයන් වහන්සේ කෙනෙක් ඉන්නවනම් උන්වහන්සේ ඉතින් ලේසි පාසු කෙනෙක් නෙවෙයි. ඊට පස්සේ මිත්තෝ සමානාචාරියකෝ මිත්තෝ සම්දිත්තෝ සම්බත්තෝ මිත්තෝ කියලා කියන්නේ මිත්‍රේ සම්දිත්ත කියලා කියන්නේ දුටු මිතුරු කෙනෙක් සම්බත්ත කියලා කියන්නේ දැඩි මිතුරු කෙනෙක්, සහාය සහායෝ සහායකේ ඒ විදිහට කියනවා. ඒ වගේම යෝ ඒව රූපේ විහාරේ වසති අර්ධයෝගී පාසාදේ සම්මියේ ගුහායන් ලේනී කුටියා කූටාගාරයේ අට්ටි මාලිය යනාදී වශයෙන් මේ විහාරස්ථානවල අනුගෙන විහාරස්ථානවල ස්වરૂපයන් ගැන කියනවා යම් භික්ෂුවක් අඩ්ඩයෝගීක අඩ්ඩයෝගයක් කියලා කියන්නේ විහාර කියලා මුලින් කියන විහාරය කියලා කියන්නේ සියලු සකල ආවාසයට කියලා කියන ප්‍රාකාරයෙන් පරික්ෂින්න වෙච්ච ආවාසය. ඒකට ඉස්සර සේනාසන වල සාමාන්‍ය වටේට ප්‍රාකාරයක් වැදලා තියෙන තාප්පයක්. දැන් අද වුණත් අපි ගත්තොත් කොළඹ පැත්තේ තියෙන සේනාසන ගත්තොත් ඒ වගේ වටේට තාප්පයක් බඳින්න. ඒකට ඒක විහාරයක්, සමස්ත විහාරයක්. අඩ යෝගී කියලා කියන්නේ දීර්ඝ ප්‍රාසාදයක් කියලා කියන එහෙම නැත්නම් දිග ගයක් එහෙම නැත්නම් තවත් දෙයක් කියනවා ගරුල සම්ධාන ප්‍රාසාදය කියලා. ඒ කියන්නේ ගුරුළු පියාපත් බඳු වහලයක් තියෙන. ගුරුළු පියාපත් කියලා කියන්නේ මේ අපි දැන් වර්තමාන අර ඵල දෙකේ වහල කියලා ගහන්නේ. ඒතර ඵල දෙකේ වහලේ ගත්තාම පියාපත් එකක් වගේ තියෙනවා. පියාපත් දෙක වගේ තියෙන නිසා ඒකට කියනවා ගරුල సంతාන කියලා. ඒතර ඔක ඔය ලක්ෂණ ඊටාම ලස්සනට අපිට දැක් ගන්න පුළුවන් තායිලන්තයේ ගුරුම වගේ රටවල. ඒ රටවල මේ ගරුල సంతාන වහල ගොඩක් තියෙනවා. මේ ඵල දෙකේ වහලය මේ ගුරු පියාපත් හැදී ඊටාම ලස්සනට නිරූපණය වෙනවා. ඒ වගේම ප්‍රාසාද ප්‍රාසාද කියලා කියන්නේ සතරස් ප්‍රාසාද කියලා කියනවා. කම්මිය කම්මිය කියලා කියන්නේ මුණ්ඩච්ඡදන ප්‍රාසාද කියලා කියනවා. ඒ කියන්නේ වහලේ උඩ සාමාන්‍ය විදිහට වහලයක් නෙවෙයි තියෙන්නේ වහලේ මුඩු වහලයක් තියෙන. ඒ කියන්නේ මේ උළු ආදී වහල නෙවෙයි නිකන් මුඩු වහලයක්. එතකොට මේ වහලේ උඩට නැගලා අපිට පුළුවන් අහස බලන් ආදී කරන්න. ඒකට කියනවා චන්දිකංගන යුක්තෝ කියලා කියනවා. චන්දිකංගනය කියලා කියන්නේ මොකද ඒක කියන්නේ සඳලු තලය කියලා කියනවා. සඳලු තල සහිත ප්‍රාසාද කියලා කියනවා. ඉතින් මුණ්ඩච්ච මුණ්ඩච්චතන ප්‍රාසාද කියලා කියනවා. මුණ්ඩච්චතන ප්‍රාසාද කියනවා මට සාමාන්‍ය මෙවෙන්නේ දැන් බහලේ අපි තුමු ස්ලැබ් එකක් වාගේ දාලා එහෙම නැත්නම් උඩු වලට උඩින් තව සමහර වෙයි සීතල රටවල වාගේ සිමෙන්ති වාගේ තව මොනවා හරි ආවරණයක් දානවා නම් ඒ බඳු තැනක මුණ්ඩච්චතන ප්‍රාසාදයක්. අන්න එහෙම එකක් තමයි හම්මිය කියන්නේ. ගුහා, ලේන, කුටි, ඒවා අපි දන්නවා. ගුහා කියන ඒවා, ලෙන් කියන ඒවා, කුටි කියන ඒවා අපි දන්නවා. කූටාගාර, කූටාගාර කියලා කියන වීහි කන්නාහි කත්තව පාසාදෝ කියලා කියන මේ කොන් දෙකක් තියෙනවා කුළු දෙකක්, උස් දෙකක්. එහෙම අපි කියන්නේ අපි හිතමු කොත් කියලා. පොත් වාගේ යම් කිසි විදිහකට මුදුන් දෙකක් තියෙනවා. මුදුන් දෙකක් තියෙන තට්ටු නිවාසය තමයි කියන්නේ කූටාගාර කියලා කියන්නේ. අට්ට කියලා කියන්නේ එක්තරා විදිහකට ගෙවල් විශේෂයක්. ඒක අපිට ටීකාවේ පැහැදිලි කරනවා. පටිරාජූනම් පටිබාහීය යෝගෝ. විරුද්ධ රජ කෙනෙක් ඉනවා නම් ඒ විරුද්ධ රජුරෝ ප්‍රතිබාහනය කරන්න සුදුසු වෙන චතුපංච භූමිකෝ පටිච්චේ විශේෂෝ තට්ටු හතරක් පහක් තියෙන ගෙවල් විශේෂය තමයි මේ අට්ට කියලා කියන්නේ. මාලේ මාල කියලා කියන්නේ ඒක කුටික සංගහිතෝ අනේක කෝණවන්තෝ පටිච්චේවිසීසෝ කියලා කියන එක කුළුගයක් තියෙන එක මුදුනක් තියෙන නමුත් කොම් කීපයක් තියෙන ගෙවල් විශේෂයක් තමයි මේ මාල කියලා කියන්නේ. උද්දන්ඩු උද්දන්ඩ කියලා කියන්නේ අගබ්බිකා ඒකක් દ્વારા දීඝ සාරාතන. ඒ කියන්නේ කාමර නැති එකම දොරටුවක් තියෙන දීර්ඝ ශාලාවක්. කාමර බෙදලා නැහැ. එක දොරයි තියෙන්නේ දීඝ ශාලාවක්. ඒකට කියනවා උද්දන්ඩ කියලා. උපට්ඨාන ශාලාවෙන් උපට්ඨාන ශාලාව කියලා කියන්නේ වික්ෂුන් වහන්සේලා රැස් වෙන තැන. මණ්ඩපේ මණ්ඩපයක් වෙන්න පුළුවන් කියන්නේ මොකක් හරි මඩුවක්, රුක් මූලයක්, රුක්ක මූලයක් යට. මෙන්න මේ විදිහට සේනාසනය පරිහරණය කරනවා නම් ඒ ශ්‍රමණයා ඒ වික්ෂුව මහා මහානුභාව සම්පන්න කෙනෙක් කියලා කියනවා. එහෙමත් නැත්නම් අතවා කෝරජික කෝරජිකෝ බහකොටික බහකොටිකෝ කුහක කුහකෝ ලබකලප්පෝ මුප සම්භාවිකෝ මෙන්න මේ විදිහට තවත් ಗುಣ කිහිපයක් සඳහන් කරනවා මොනවද? කෝරජික කෝරජිකෝ ඒ කියන්නේ යම්කිසි විදිහකට Taman නිකන් සැක භාවයකින් හැකි පැකිලිලා පැකිලිලා කතා කරන කෝරජික කෝරජිකෝ කියන්නේ ඒ කියන්නේ අනෙක් අයට පෙන්වන්න උත්සාහ කරනවා මුන්නහන්සේ යම්කිසි ගුණයක් සහිත කෙනෙක් කියලා. කොහොමද මොකක් හරි වචනක් වචනයක් කියන්න ගිය ගමන් ඒ වචනය ගැන පොඩ්ඩක් අයසරක් කල්පනා කරලා කියන විදිහට කියන්න සුදුසුදු මන් දන්නේ කියලා කියනවා. අන්න ඒ විදිහට. ඒ වාගේම බහකුටික බහකුටික මුකුල මුහුණ හකුලලා ඒ වාගේම කුහක කුහකෝ ඊටාම කුහක භාවයෙන් යුතුව ලපක ලපකෝ ප්‍රලාප දරමින් මුඛ සම්භාවිකෝ කටින්ම අනික් අය විසින් සම්භාවනාවට ලක් වෙලා මෙන්න මේ විදිහට කතා බහ කරනවා නම් අයන් සමනෝ ඉමාසං ඒව රූපානම් සම්තානං විහාර සමාපත්තීනං ලාභීති මෙන්න මේ ශ්‍රමණය මෙන්න මේ භික්ෂුව මෙන්න මේ වාගේ විහාර සමාපත්තීන් වලට ලාභී කියලා ඔන්න ඔය විදිහට කල්පනා කරනවා නම් ඒකට කියනවා සාමන්ත ජප්පන කුහනාව කියලා කියනවා ඒ වගේම ඊළඟ කුහන වස්තුව තියෙනවා ඉරියාපත සංනිසිත පුහන වස්තුව කියලා. ඉරියාපත සංනිසිත පුහන වස්තුව කියලා කියන්නේ ඒකත් ඒ විදිහටම පැහැදිලි කරනවා පාපිච්චස්සේව 57 සම්භාවනාදී පහය කතේන ඉරියාපතේන විම්හාපන ඉරියාපත සංනිසිතං පුහන වස්තුව කියලා එතකොට ලාමක ඊක්ෂාවක් එන්න නැත්නම් පාපේච්ඡාවක් සහිතව සම්භාවනාදී පහය කතේන සම්භාවනාව කියන අධිප්‍රායයෙන් යුතුව යම් සිවිදයකට අනෙක් අයගේ සම්භාවනාව ප්‍රාප්තික ප්‍රාප්ත වී කියන බලාපොරොත්තු යුතුව මිනිස්සුන්ව යම්සි තමන්ගේ ඉරියව්වෙන් විස්මයටපත් කරනවා නම් තමන්ගේ ඉරියව්වෙන් අනෙක් අය විස්මයටපත් කිරීමට කියනවා ඉරියාප සංස්කෘත පුරණාවක් කියලා කියනවා. එතකොට තමන් යන්නේ නැහැටි තමන් ඉඳගෙන ඉන්න හැටි පිටගෙන ඉන්න හැටි මේ හැම දෙයකින්ම අනෙක් අය එක්තරා විදිහට විස්මයටපත් කරන්න උත්සාහ කරනවා නේ මේ ස්වාමීන් වහන්සලා ඊටාම වටිනා ගුණයක් තියෙන කෙනෙක් කියලා හිතන්න කල්පනා කරන අවස්ථාවක් දෙනවා. ඉතින් ඒ පිළිබඳව මහානිද්දේශපාලියේ තියෙන පාළිය අපි දක්වලා තියෙනවා. කතම් කතමං ඉරියාපත සංකාතං ගුණවත්තු මොකද්ද මේ ඉරියාපත සංඛ්‍යාත ගුණවස්තුව කියලා කියන්නේ? ඉදේ කච්චෝ පාපිච්චෝ ඉච්ඡාකපතෝ සම්භාවනාදිප්පායෝ කියලා අර විදියටම සදාන් කියලා කියනවා. ඒවං මං ජනෝ සම්භාවිස්සති ගමනං සංතපේති. ජනතාව මංව මෙන්න මේ විදිහට සම්භාවනාවට ප්‍රාප්ත කරයි කියලා වරලා තමන්ගේ ගමන් කරන හැටි දෙන්නවා. තහනම් සන්තපෙත් තමන් හිටගෙන ඉන්න හැටි නිසජ්ජන් සන්තපෙත් තමන් ඉඳගෙන ඉඳගෙන ඉන්න හැටි සයනම් තමන් නිදා ගන්න හැටි පනිදහයි ගච්ඡති අනික් අයට තේින්ද භාවනා කරනවා වගේ බොහොම සීයෙන් යනවා වගේ පේනවා පනිදහයි පිත්තති පනිදහයි නිසීද්දි මේ විදිහට කරනවා ආපාතකජ්ජහයි චෝති අනික් අයට තේින්ද යම්කිසි සමාපත්තියින් වල සංවැදලා ඉන්නවා මෙන්න බලන්න වික්ෂුන් වහන්සේලාට මේ කුහනාව එන්න පුළුවන් ආකාරය දැන් අපි සමහර වෙලාවට භික්ෂුවක් අනෙක් අයට ගුණයක් කියනවා කියලා පෙන්වන්න හිතාගෙන වෙනදා ඉතින් දුවලා පැනලා කතා බහ කරන එක නම් කවුරු හරි ගිහි කෙනෙක් දැකපු ගමන් එතන ඉඳලා බොහෝම ලස්සනට අඩිය තියලා යනවා. බොහෝම ලස්සනට කතා බහ කරනවා. බොහෝම ලස්සනට හැසිරෙනවා. බැලු බැලමට එතන ආයේ මේ ස්වාමීන් වහන්සේට වඩා හොඳ, ඊටාම හොඳ මොනවා හරි මේ අධිගමයක් ලැබලා තියෙනවා. ඒ විදිහට හිතනවා. ඊට පස්සේ පේන්න භවනා කරන එක තමයි ආපතකජ්ජහයි කියලා කියනවා. අනෙක් අයට පේන්න භවනා කරනවා. මෙන්න මේ විදිහටමත් වෙනවා නම් මේකට කියනවා ඉරියාපත සම්නිසිත වුණ වස්තුව කියලා කියනවා. ඒතර මෙන්න මේ විදිහට වුණ වස්තුන් කීපයක් තියෙන අපි අපිට ඒ සියල්ලම කුහන වස්තුන් ටික තමයි අපි ප්‍රමෝය දැක්ුවේ. ඒ අනුව මේ ඉදිරියට අපිට මේ පිළිබඳව සඳහන් කරන්න තියෙන්නේ මේ ආජීව පාරිශුද්ධ සීලයට කුහනා කියන වස්තුව වෙනහට ලපනා කියන தত্ত্বය ලපනා කියන தত্ত্বයට ඉස්සරලා අපිට අපි මේ තීරයට දක්වන්න අත්‍තරම ප්‍රදර්ශනයක් සකස් කරන්න බැරි වෙච්ච කොටසක් තියෙනවා මේ කුහන වස්තුව පිළිබඳව වචන කිහිපයක් අපිට විසුද්ධි මාර්ගයේ පැහැදිලි කරනවා. අතට වචන කිහිපයක් පැහැදිලි කරලා සඳහන් කරනවා. මෙතන අපිට සඳහන් කරේ කලින් මේ කුහනා ලපනා කියන නිර්දේශයේ පළවෙනි කුහනා කියන එක පැහැදිලි කරනකොට පච්චේ පටිසේදන සංකාත කුහන වස්තු කියලා එකක් සඳහන් කරා. ඒ අනුව මේ විශේෂ මාර්ග ග්‍රන්ථයේ දැක්කොත් අපි ඔය තුන් ආකාර කුහන වස්තු සඳහන් කරලා ඊට පස්සේ සඳහන් කරනවා මොකක්ද මේ පච්චේ පටිසේදන සංකාත කියලා කියන වචනේ තේරුම මොකක්ද කියලා කියනවා. පච්චේ පටිෂේධන සංඛාතේනාති පච්චේ පටිෂේධනಂತಿ ඒවං සංඛාතේන ප්‍රත්‍ය ප්‍රතික්ෂේප කිරීම කියන සංඛ්‍යාත කියන එක තමයි පච්චේ පටිෂේධන සංඛාතේන කියලා කියවි කියලා ඊට පස්සේ සාමන්ත ජප්පිතේනාති සමීපණිතේන සාමන්ත ජප්පිතේන කියලා කියන්නේ සමීපෝ කියනවා කියන එකයි ඉරියාපතස්වා කියන වචනේ පැහැදිලි කරනවා චතු ඉරියාපතස් කියලා ඉරියාපතස්වාති චතු ඉරියාපතස් කියලා කියනවා ඊට පස්සේ අට්ඨපනාති ආදිචපනා අට්ඨපනා කියන වචනේ පැහැදිලි කරනවා ආදිචපනා කියලා අපි මෙන්න මේ කියන ස්ලයිඩ් එකේ තියෙනවා ලාභ සක්කාර සිලෝක සම්නිසිතස පාපිච්ච ශික්ෂාපකටස්ස පච්චේ පටිසේදන සංකා සේවන සංඛාතේන කියලා කියනවා. අන්නේ පච්චේ පටිසේදන සංඛාතේන කියන වචනය පැහැදිලි කිරීමක් වෙන විශේෂ මාර්ගයේ ඒක අපට පෙන්වන්න අවශ්‍ය උනේ ඒ වගේම සාමන්ත ජප්ති තේන කියන වචනය පැහැදිලි කරනවා සාමන්ත ජප්ති තේනාති සමීපවනි තේන කියලා ඒ වගේම තමයි ඉරියාපතස්සවා කියලා කියන ආකාරය දැන් ඉරියාපතස්සවා අට්ඨපනා තපනා සම්තපනා කියලා කියනකොට මොකද්ද මේ ඉරියාපතස්සවා කියලා කියන්නේ ඉරියාපතස්සවා කියලා කියන්නේ චතු ඉරියාපතස්ස කියලා සඳහන් කරනවා මේ 20 වෙනි පිටුවේ තමයි මේ ටික තියෙන්නේ අපි පැහැදිලි කරන ටික ඒ වගේම තපනා කියලා කියන්නේ මොකක්ද කියලා සඳහන් කරනවා ආතපනා කියන්නේ ආදි තපනා කියලා කියන එක. එහෙම නැත්නම් ආදරේන තපනා කියලා කියන ඒ ආතපනා කියන වචනේ හැදෙන ආකාරය. ආදරේන තපනා එහෙම නැත්නම් ආදි තපනා කියන ආකාරයෙන් තමයි මේ ආතපනා කියන එක හැදෙන්නේ. තපනා කියලා කියන්නේ තපනාකාරෝ කියලා කියනවා. තපනා කියලා කියන්නේ තැබීමේ ආකාරය කියලා කියන්නේ. ඒ වගේම සංතපනා කියලා කියන්නේ අபிසංකරණම් කියලා කියන. ඒ කියන්නේ යම්කිසි ආකාරයකට අනෙක් අයගේ පැහැදීම එළවන ආකාරයට සකස් කිරීමක් කියන එක. තමන්ගේ ඉරියව්ව අනෙක් අයට පැහැදීමක් ඇති වෙන විදිහට සකස් කරනවා කියන එක තමයි මේ කියන්නේ සංතපනා කියලා කියන්නේ. බාහුටිකා කියලා කියන එක සඳහන් කරනවා බාහු මෙතන තියෙනවා බාහුටිකා බාහුටියන් කුමනා කුහායන කුවිතත්තන් කියලා. ඒතර බාහුටිකා කියලා කියන්නේ මොකද්ද? බාහුටිකාති ප්‍රධාන පරිමතිත භව දර්ශනය බාහුටි කරනවා. එතකොට මේ තමන් එක්තරා විදිහකට පදන් වීර්ය වඩන භාවය දක්වන්න මේ පදන් වීර්යෙන් තමන් එක්තරා විදිහකට සකස් තමන්ගේ ජීවිතයේ තමන්ගේ පැවතුම් පැවතුම් සකස් වෙලා තියෙන්නේ කියලා දක්වන්න බහකුටි කරනවා බහකුටි කරනවා කියලා කියන්නේ මුඛ සංකෝචනං කියලා කියනවා එක්තරා විදිහට මුහුණ හකුලවනවා. හරි. මුහුණ හකුලවන එකකින් අදහස් කරනවා Taman ප්‍රධාන වීර්ය වඩලා බොහොම මැඩිලා ඉන්නේ. Taman දැන් බොහොම ප්‍රධාන වීර්ය වඩලා ඒක නිසාවෙන් Taman වෙහෙසටපත් වෙලා ඉන්නේ කියලා කියන එක අනෙක් අයට පෙන්වන්න උත්සාහ කරනවා. ඒකට තමයි කියන්නේ බාහකටික භාවය කියලා. ඒ වගේම කුහනා කියන පදේ පැහැදිලි කරනවා කුහනාදී විම්හාපනා කුහනා කියලා කියන්නේ එක්තරා විදිහකට අනෙක් අය විශ්මයටපත් කරනවා කියලා කියන එක පුද්ගලයන් විශ්මයටපත් කිරීම තමයි විම්හාපනා කියලා කියන්නේ. ඉතින් කුහස්ස ආයනා කුහායනා කියලා මේ පදේ හැදෙන ආකාරයත් ඉදි කරනවා. මෙන්න මේ විදිහට ඒ කොටස අපි ඇත්තටම සකස් කරලා ඉදිරිපත් කරන්න බැරි වෙච්ච කොටසක්. ඒ කොටසත් එක තමයි මේ කුහනා ලපන ආදී නිර්දේශයන් වල ආජීව පාරිශුද්ධ ශීලයේ පළවෙනි කුහනා වස්තුව පිළිබඳව සඳහන් වෙන්නේ. ඒ අනුව අපි සඳහන් කරේ ආජීව පාරිශුද්ධ සීලය කියලා කිව්වහම යාපන ආජීව හේතු පඤ්ඤාතානං චන්නං සික්ඛාපදානං වේතික්කමස්ස ආජීව හේතුවෙන් පනවපු ශබ්දදරුම් ශික්ෂාපදවල වේතික්‍රමණය ඒක එක්තරා විදිහකට ආජීව පාරිශුද්ධ සීලය අපිරිසිදු වෙන ආකාරය ඒ වගේම අනෙක් කොට සඳහන් කරා කුහනා ලපනා නේමිතිකතා නිත්තේශිකතා ලාභේන ලාභන්නේ ජීවිතතා. ඒතර කුහනා එක ආකාරයක් ලබනා තව ආකාරයක් නීමිතිකතා නිප්පේශිකතා ලාභෙන් ලාභ නිප්පින්සන්තා කියලා ආකාර කිහිපයක් තියෙනවා එතනින් පළවෙනි ආකාරය තමයි පැහැදිලි කරන්න තිබුණේ අද කොහනා කියන එක අපි ඊළඟ සතියේදී ඊළඟ වැඩසටහනේදී බලාපොරොත්තු වෙන මේ ලබනා කියන ආකාරයත් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා ඒ අනුව අද දවසට අපි පැහැදිලි කරන්න බලාපොරොත්තු කොටස අපි අවසන් කරන්නයි සූදානම් වෙන්නේ ඒ අනුව විශුද්ධි මාර්ගයේ මුලපටන් කරන විස්තර විවරණයක් වශයෙන් මේ අමතපදං වැඩසටහන නිවනට මඟ කියන වැඩසටහන අපි නිවන් මඟ පැහැදිලි කර දීමක් බලාපොරොත්තු වෙන්නේ විශුද්ධි මාර්ගයේ ඇසුරු කරගෙන බදන්තාචාර්ය බුදුගෝස මහස්තුරෙන් පාදයන් වහන්සේ විසින් රචනා කරපු මේ බුදු ඒ විසුද්ධි මාර්ග ග්‍රන්ථය මුලපටන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා විසුද්ධි මාර්ග ටීකා ආදී ග්‍රන්ථ ඇසුරු කරගෙන අපට ආචාර්ය ග්‍රහණය ලැබිච්ච මේ දැනුමත් උපයෝගී කරගෙන මේ ග්‍රන්ථය පැහැදිලි කරන බලාපොරොත්තුවක් තමයි මේ වැඩසටහන සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා අද දවසේදීත් අපි ශීල නිර්දේශයේ තවත් කොටසක් ආජීව පාරිශුද්ධ ශීලයේ පොඩි කොටසක් සාකච්ඡා කරන්න විතර මේ කොටස ඉතාම දීර්ඝයි ඒ නිසා අපි තාමත් මෛත්‍රී සිතින්තු ආරාධනය කරන මේ කොටස සම්පූර්ණයෙන්ම අවසන් වෙනකම් මේ කොටසත් එක්ක ඉන්න රැඳිලා ඉන්න රැඳිලා ඉඳලා මේ කොටස ශ්‍රවණය කරලා ඒක අධ්‍යයනය කරන්න ඉගෙන ගන්න ධර්ම ශ්‍රවණයක් කරන්න කරලා මේ නිවන් මඟ Tamange සම්පාදනය කරගන්න කියන ආරාධනය අපි සිදු කරනවා අද දවසේ ඉතින් මේ වැඩසටහන සහ සම්බන්ධ වෙච්චි සුපින්වත් ඔබ සමසිරු දිනාටම මේ උතුම් නිවන් මඟ මේ විසුද්ධි මාර්ග ග්‍රන්ථය පරිහරණය කරමින් පරිශීලනය කරමින් නිවන් මඟ සම්පාදනය කර ගැනීමට ලැබේවා හැම සුළු දිනාටම උතුම් කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් යුතුව මේ උතුම් නිවන් මඟ පාරමී ධර්ම සම්පාදනය කරගෙන මගපල නිවනින් සනසයට ලැබේවා සරසේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක ආශිර්වාදයත් එක්ක අද දවසට අපි මේ වැඩසටහන අවසන් කරනවා ඔබ හැම සෙලුණාටම තෙරුවන් සරණයි